මේ සරුවච්චන් වහන්සේ මේ සල්ලේඛය එහෙම නැත්නම් කෙලෙස් සිඳලීම පිළිබඳව චුන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට ඉස්ලාම ප්‍රශ්නේ හරියට වර්ණගා ගන්නවා. යම් කිසි කෙනෙක් මේ කෙලෙස් ඉඳලන්ට ඕනයි කියලා හිතලා එහෙම නැත්නම් කෙලෙස් කපහරින්න ඕනයි කියලා හිතලා මුල් මුල් ඒ මානසිකාර යොදවනකොටම ඒ කෙනාට කෙලෙස් සිදලීම සිද්ධ වෙනවද කියලා තමයි මේ චුන්ද ස්වාමීන් අහන ප්‍රශ්නේ. තමන්ට කෙලෙස් කපා ගන්න ඕනේ, අයින් කර ගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතලා මානසිකාර යොදනකොටම පටන් ගන්නකොටම කෙලෙස් සිදලීමක් වෙනවද කියලා. ඒතකොට සර්වජන් වහන්සේ ආයේ නැහැ කියලා කියන්නේම නැහැ. නමුත් මතක් කරලා දෙනවා යම් කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය හේතු කරගෙන යම් වෙලාවක මිත්‍යා දෘෂ්ටියක් එහෙම නැත්නම් මේ රූපය මමය රූපේ මගේය රූපේ මගේ ආත්මය කියලා හෝ නැත්නම් වේදනාවේ වගේ මම මාගේ ආත්මය කියලා හෝ සංඥා සංකාර විඥාන ආදී වශයෙන් ඒ පහළ වෙන පහළ වෙන වෙලාවේ එයාට ඒක එහෙම මේක මම මාගේ මගේ ආත්මය කියලා පහළ වෙන එක තමයි ස්වභාවය. නමුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මතු වෙනකොටම දැනගන්න පුළුවන් වෙලාවේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් මතු වෙනකොටම ඒ මිත්‍යා දෘෂ්ටිය දැනගන්න පුළුවන් වෙලා වෙනකොට අන්න එතකොට නම් කෙලස් කැපීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කෙලස් කැපීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර චුන්ද ස්වාංශය අහන්නේ කෙලස් කැපීම පටන් ගන්න ආරම්භයේ කොතනින්ද දැනගන්න පුළුවන් කියලා. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අපිට යම් තැනකට යනකම් මානසිකාරේ අපිට මේ මේ පහළ වෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා තේරෙන්නේ නැහැ. අපිට සමහරලාට සම්මා දිට්ඨිය කියලා හිතෙනවා. ඒ නිසා අපි ඒක මම කියා ගන්නවා. ඒක මගේ කියා ගන්නවා. ඒක මගේ ආත්මේ කර ගන්නවා. ඒ කරන තාක් කලිසරිනවා. සමහරට සීලේ මම කියා ගන්නවා. සීලය මගේ කියලා ගන්න සීලය මගේ ආත්මය කියලා ගන්න. එහෙම නැත්නම් මම මේ දීපු දාණයෙන් ලැබෙන කුසලය මම කියා ගන්නවා මගේ කියා ගන්නවා ආත්මය කියා ගන්නවා. ඒක ඉක්මවලා ගිහිල්ලා දැන් අපි අවිල්ලා තියෙන්නේ යම් වෙලාවක කෙනෙක් සීලයත් දානයත් කරලා සීලයත් කරලා යම් වෙලාවක ඒකේන සමාධි භාවනාවේ යම් යම් තත්ත්වවලටපත් වුණාට පස්සෙත් මේක මම උපයාගත්ත දෙයක් මේක මගේ ධානයක් මේක මගේ ආත්මය කරගෙන වගේ හරි ඒක අල්ලගන්න හදන අවස්ථාවක් ගැන බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා ඒවා නිග්‍රහ කරන්නවක්වත් පුංචි කළ සලකන්නවත් නෙවෙයි මෙතන කතා කරන්නේ. හැබැයි ඕකට ඔය නම කියන්නේ නැහැ කියලා කියනවා. ඒ මේ ධානාදී ඊට භාවනාවේ ලැබෙන්න උඩුවන් නැත්නම් වෙන විදිහට කියන උත්තරී මනුස්ස ධර්ම වශයෙන් නම් කරන්න පුළුවන් ඒලා ඉෂ්ටට වැටෙන දෙයක් ලැබුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් චුන්දහමතුරු අහන විදිහට දැන් නම් මම කෙලස් කපන දැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නැත්තම් සල්ලේඛය කෙලස් සිඳලීමට ඇවිල්ලා තියෙන කියලා එimhe හිතෙන බව ਸਰවඥාන්සේ නම කියලා මතක් කරනවා. නමුත් ඒ වුණාට නකෝපනීතං චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්චන්ති. ඒකට අචුන්ද මේ ආර්ය විනෙයි සල්ලේඛය කියලා කියන්නේ ditth dhamma sukha viharayeete ariyassa vinaye ucchati ucchanti මේවට කියන්නේ මේ ලෝකයේම මේ මේ ජීවිතයේම ditta ditta ditta ධම්ම වශයෙන්ම සුවසේ ජීවත් වෙනවා කියලා කියනවා. තාම කෙලස් කැපීමක් වෙලා නැහැ. එහෙම නැත්නම් වැඩේට තා පටන් අරගත්තේ නැහැ. එතකොට ඒ කියන්නේ ඒ කෙලස් කැපීමේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ධික ප්‍රතිපදාවක් තියෙනවා. ධික පෙරහැරක් තියෙනවා. ඒ පෙරහැර ගිල යම් තැනකට ගියාට පස්සේ තමයි ඒකෙම නැත්තම් මේ ලෙඩා සුද්ධ කළා පිරිසුදු කරලා ශල්‍යගාරයට අරගෙන සිහි නැති කරලා ඒ ඔක්කොම වෙනකන් ඔපරේෂන් එක පටන් ගන්න. ඒ ඔක්කොම කරලා පස්සේ තමයි ඔපරේෂන් එක පටන් ගන්න. ඉතින් ඒ නිසා ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ඒක සඳහා සැදී පැහැදීම් වගේක් තියෙනවා. ලකලැස්ති වීම වගේක් තියෙනවා. අනේ ලකලැස්ති වීම ටික වෙන එකමත් මේ ආතතිගත ජීවිතයේ පෞල්බර ජීවිතයේ අසහනකාර ජීවිතයේ විශාල ශාන්තියක්. දැන් සරුවචනසේ ඒකට ශාන්තියක් කියලා කියනවා. නමුත් ඒකට කෙලෙස් සිඳලීමක් කියලා කියන්නේ. ඒ නිසා ඒ කෙලෙස් සිඳලීමේ කතාවට නැත්තම් මේ චුන්ද ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නෙට සරුවඥ උත්තර දෙන්න ඉස්සෙල්ලා ඒක වටපිට තියෙන වනාත සුද්ධ කරනවා වගේ කාටුව පිට කාටුව අයින් කරනවා වගේ ඒ ටික අයින් කිරීම සඳහා බොහොම සවිස්තර උත්තර දෙනවා. ඒවා නිකම් පුංචි කරලා සලකලා පැත්තකට දානවා නිකම් හුක් කාලා බිඹලා හිටනවා නෙවෙයි. ඒ தත් ඔක්කොම පෙන්නලා දෙනවා. පෙන්නලා දීලා කියනවා මෙන්න මෙතෙන්දිත් හිතෙන් ඩිට තියෙනවා චුන්ද. මොකද ඒ තරම් මේ ඒ ওই කියන මුල් தත් අමාරුවේ ලබා ගත යුතු දේවල්. ඒවා ලැබුණාට පස්සේ ඕනම කෙනෙකුට හිතෙනවා දැන් නම් මම තැනකට ඇවිල්ලා ඇති. මොකද මෙච්චර අමාරුයි එක ගන්න. ඒ තරම් විශාල ජනතාවක් මේකට එන්න බැරුව හිතන්නෙත් නැතුව සතුම් මරමින් හොරකම් කරමින් ගත කරනවා. මම ඇවිල්ලා මං යම් තැනකට දැන් ඇවිල්ලා තියෙනවා කියලා. එතෙන්දී කෙලස් කැපීමකට එන්න ඉස්සර වෙලා කෙලස් කැපීමක් සිදු උනාදෝයි කියලා හිතන දේ අදිමානයි කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. Taman පිළිබඳව මාන්නයක් ඇති කරගන්නවා දැන් මම වැඩියට බහැලයි කියලා. ඒක අදි තක්සේරුවක්. Tamanගේ භාවනා පිළිබඳ අදි තක්සේරුවක්. නමුත් ඒ අදි탁ෂීරුව කෙරෙන්නේ හුදු මනෝ විකාරකින් නෙවෙයි. හුදු හිත ලෝකෙන් නෙවෙයි. යම් තැනකට ඇවිල්ලා. එනිසා ඒ අදිමානය වුණත් ਸਰවඥාසේ යම් කිසි උසස් තලයක තියලා තමයි කතා කරන්නේ. ඒ වගේම යෝගාවචරයත් ඇත්ත වශයෙන්ම සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාසනික වශයෙන් ලොකු ජයග්‍රහණිකුත් වෙනවා. ඒ වගේම යෝගාවචරයෙන් එතකොට වෙන සමාජ ධර්ම පිළිබඳව එනත්තම් ආචාර පැවතුම් පිළිබඳව ලොකු දියුණුවක් ඇති වෙනවා. මොකද තාම වැඩිට බහැලා නැහැ. අනේ ඒ නිසා භාවනා කරගෙන යන අපි පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ Taman අමාර්ගයේ මාර්ගයේ වශයෙන් බාරගත්තොත් මාර්ගයේ වැහිලා යන ගතියක් තියෙනවා. මම නැවතත් කියනවා. අමාර්ගයේ මාර්ගයේ කියලා පටලවා ගැනීමට අපි මිච්ඡාදිට්ඨි කියලා කියමු. ඊට පස්සේ ඒක දැඩිසේ ගත්තොත් ඒ අමාර්ගයේ මාර්ගයේ වශයෙන් අල්ලා ගැනීමම අපි මාර්ගයෙන් කණෙන් ඇදලා ඊට දාන ගතියක් තියෙනවා. තල් වෙන ගතියක් තියෙනවා. අසාරේ සාරමතිනෝ සාරේ චාධාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා අසාරයේ සාරයේ වශයෙන් හිතුවොත් සාරය අධිගමනය කරන්න නැති වුණොත් يعني සාරයට ඉන්න ඉස්සලා මේ මොකද්ද හම්බෙච්ච අතරමඟදී හම්බෙච්ච අතුරුපලයක් වුණු කන්දලයක් සාරය කියලා හිතාගත්තොත් ඒ සාරං නාදි ගච්ඡanti එයාට ඒ සාරය අධිගමනය කිරීම එහෙම නැත්නම් සාක්ෂාත්කරණයට ඒකම බාධාවක් වෙනවා මිත්‍යා සංකප්ප ගෝචරා කල්පනා ක්‍රමේ වැරදි. මිත්‍යා සංකල්ප. ඉතින් මේක භාවනා නොකරන අයට එන ප්‍රශ්නයක් නෙවෙයි. මේක සතුම් මරමින් හොරගම් කරමින් ඉන්නාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක භාවනාවේදී එන භාවනා යෝගාවචරයන්ට වෙන අතරමැද තත්වයක් මේ ਸਰුවචන දේශනාවෙන් පිට කිසිම ආගමක කිසිම ශාස්ත්‍රවරේ කිසිම ප්‍රතිපදාවක මේ විදිහට භාවනා කරගෙන යනකොට අතරමඟදී හම්බෙන බොරු වලවල් ගැන භාවනා කරගෙන යනකොට අතරමඟ හම්බෙන මම්මුලා වීම ගැන කිසි තැනක සඳහනක් නැහැ. මේකේ පාර හරියට කියලා තියෙන විතරක් නෙවෙයි. මම්මුලා වෙන තැනුත් සිටියේම ඇඳලා මෙන්න මේ මේ තැන් වල බොරු වලවල් තියෙනවා මේ මේ තැන් වල වෙඩි නූල් බැඳලා තියෙනවා මේ මේ වලද මරු වලවල් තියෙනවා පාග ගන්න එපා. පාග ගන්න නැති වෙන්නයි අපිට මේ දැනුම කියන එක තියෙන්නේ. දැන් ඒකටයි අපිට මේ චින්තාමේ ඥානයේ තියෙන එක තියෙන්නේ. අපි වැඩ කරන්නේ අපිට ඉස්සලා කට්ටියක් ගිය පාරක. ඒක විශාල ලාභයක්. ඒ නිසා අපි අතුරු පාරවල යන්න ගියොත් ඉතින් එහෙම නෑ ඉතින් මේ ඒ අතුරු පාරවල තියෙන අතුරු කරදර අතුරු ආන්තරා විසඳ ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා හරි පාරේ යනවා වගේම යන පිරිසක් එක්ක බලමින් කතා කරමින් මේකේ බොරු වලවල් තියෙනවා, මරු වල තියෙනවා, හොර පාරවල් තියෙනවා. ආන්න එක දැනගන්නවා කියන එක අනුව තමයි මනසක තීව්‍ර භාවයේ ඒ මනසක ප්‍රායෝගිකකම මේ අන්දානුකරණයෙන් ඔය ඒක අන්දෙක් පස්සේ තව අන්දෙක් යනවා වගේ අන්ද પરම්පරාවක යamak නෙවෙයි. හැම වෙලාවෙම බොහෝම ප්‍රවේශමෙන් අඩිය තියාගෙන යන්න ඕනේ. ඉතින් ඒක ඒ කතන්දරේ නැත්නම් ඒ පෙරහැරේ එහෙම නැත්නම් ඒ ඒ නාඩගමේ අපි ඊයේ දේශනා නතරකට හිටියේ යම් කිසි කෙනෙකුට මේ සමත පැත්තෙන් මේ නීවරණ ධර්ම ටික පොඩ්ඩක් මාරු කරගෙන ඒ නීවරණ යටපත් කිරීම සඳහා උදව් කරන්නා වූ නැත්නම් පහක් වූ නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා උදව් කරන්නා වූ පහක් වූ ධානාංග ලැබිලා දැන් මම ඉන්නේ මෙන්න මේ වගේ තත්වයක කියලා ඒක පට බේර ගන්න පුළුවන් තත්වයකට එනකොට බුදුරජාණන් සඳහන් කරනවා තස්ස ඒවත ඒව මේ තස්ස සල්ලේකා සල්ලේකේන විහාරාමි මෙන්න මෙහෙම මම සල්ලේකෙන් විහරණය කරනවා ඉන්නවා මම දැන් මෙන්න මේ මේ විදිහට කෙලස් කැපුවා කියලා කෙනෙකුට තානංකෝපනීතං චුන්ද විජ්ජති මෙහෙම දෙයක් හිතෙන් ඉඳ තියෙනවා එයාට తాවකාලිකව නීවරණ <clears throat> ධර්ම ටික එහෙම නැත්නම් අපි ඊයේ ගත්ත මතු කරගත්ත මේ පරිඋත්ථාන කෙලස් කියන එක ඒ తాවකාලිකව පරිඋත්ථාන කෙලස් අයින් කරලා ඒ වෙනුවට මතුවෙන මේ ධානාංග චෛතසික මතුනහම කෙනෙකුට තානංකෝපනේතං චුන්ද විජ්ජති මේක වෙන්න පුළුවන් චුන්ද මොකද්ද මම දැන් සල්ලේකේ ඉන්නේ මම කෙලෙස් කැපීමේ ඉන්නේ මම දැන් කෙලෙස් සිඳලීමේ ඉන්න කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන්සේ චිත්‍රය ඇඳලා පිනවා මේකටත් කෙලෙස් කැපීම කියලා බික්කු කියන නමත් පාවිච්චි කරනවා භික්ෂුවකට එහෙම හිතෙන්නේ තියෙනවා නකෝපනේතං චුන්ද අරියස්ස විනයේ නමුත් ආර්ය විනය චුන්ද සල්ලේකං උච්චanti මේකට සල්ලේකේ කියන්නේ මේකට කියන්නේ ආර්ය විනයෙහි ditta dhamma sukha viharau. මේ මේ මේ මේ කෙලෙස් වලින් පිරිච්චය උදේ ඉඳලා හැන්ද වෙනකන් කසල ගොඩක ගත කරන මේ ජීවිතේ අමුදරුවන් සහිත වගකීම් සහිත යුතුයකම් සහිත අසහනීය සහිත දරත පරිලහ සහිත මේ ජීවිතේ මේ මොහොතේ පුංචි දූපතක් හදාගත්තා වගේ. විලි ඉන්න පුළුවන් තරක් හදාගත්තා වගේ. නැත්නම් මේ මඩ ගොහරුවෙන් පොඩ්ඩකට කොට වුණා වගේ කියනවා මිස ඒකට සල්ලේකේ කියන්නේ කියලා. ඉතින් එතන තේරුම් ගන්න තියෙන දේ තමයි මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට අදාළ නැතුව ඉස්මතු කරලා පෙන්නන්නේ මෙච්චරක් දුරට භාවනා කරන ආපු එක්කනට තාමත් දෘෂ්ටි පහර දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ලැබුවට තාම යා දිට්ඨි විසුද්ධිය ලබන්නේ. දෘෂ්ටි පිළිබඳව පිරිසුදුකමක් නැහැ. ඒක නිසා දෘෂ්ටිය මිත්‍යා ක්‍රමයට එළියට ඇවිල්ලා කියනවා දැන් වැඩේ හරි දැන් වැඩේ යනවා දැන් කෙලස් කැපෙනවා කියලා. එතකොට ඒක නෑ එනකොටම මේ වැඩේ බාධා කරලා දැන් හරි බොහොම හොඳයි කියලා අපිට උදම්මනන්න පුළුවන් වෙන විදිහට දෘෂ්ටි ඇවිල්ලා අපිට කියනවා නම් ආ දැන් නම් මං ඉන්නේ තල්ලේකේ කෙලස් සිඳලීමේ කියලා. එතකොටම දැනගන්න යුතුයි ඒ ඒ නිසා චිත්‍රයක් ඇඳලා ජවනිකාව ඇඳලා බුදුන් සඳහන් කරන මෙතෙන්දී හිතෙන්ට ඉඩ තියෙනවා. ඉඩ වුණාට ඕකට මම සල්ලේකේ කියන්නේ නැත්නම් ආර්ය විනය මම පනවන්නේ මම දෙන නම තමයි ditta damasoka vihare. ඒ නිසා ඒක දැනගන්නයි කියලා. ඒ නිසා මෙතනදී අපි මතක් කරගත්තට පාඩු නැහැ. නැත්නම් සුත්තමේ වශයෙන් මේ අවිද්‍යාව නැත්නම් මේ දෘෂ්ටි පටලවා ගැනීම ක්‍රම දෙකකට වෙනවා. ඒ දෙක නිසායි අපිට මේක මේ සංකර වෙන්නේ වල. ඒකත් තමයි මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා. මෙවැනි දේවල් අහලා නැහැ. අපි කවදාවත් කියවලා නැහැ. කියවලා හිතට දාලා නැත්නම් ඉගෙනගෙන නැහැ. එන්නේ මොකද අපි අපිට ඕන කරලා තියෙන ඩොලර් එක කීයද? පඩි වැඩි වෙන්නේ කොහොමද? ටැක්ස් මොනවද? වීසා දාගන්නේ කොහොමද? ඌවනේ ප්‍රශ්න තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කවදාකවත් මේ වගේ මේ ගමනක් යනකොට කොතෙන්ද කෙලස් කැපීම සිද්ධ වෙන්නේ කියන අපිට අම්මලා තාත්තලා ඉච්චර කණිට කරලා උගන්වන දේවල් නෙවෙයිනේ. පන්ති කාමරවල විශ්වවිද්‍යාල දේශනශාලාවල උගන්වන දේවල් නෙවෙයිනේ. ඒ නිසා අපිට කවදාකවත් මේක අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න ලැබෙන්න නම් අපි ඔය කණු කන්දරෙන් පැත්තකට වෙලා ඒ සඳහාම තෙදී පැහැදී සුතමේ ඥානෙ ලබන්න ඕන අපි ඒකට බෞසුත භාවය කියනවා. බුක් නොලෙජ් නැත්නම් පොතේ දැනුම කියලා කියනවා. මේ සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක්වත් කරන්නේ නැහැ. ගාමුදරන රකින්න ගිහියෝ නම් මෙහෙම හරි ඉඳගෙන අහනවා. අරණ්‍ය වාසී සංඝයාවත් මේවා කියවන්නේ නැහැ. අරණ්‍ය වාසී සංඝයා දෙන බණ කතාවක් අහන්න බණ කවදාකවත් මෙහෙම එකක් කියනවාද කියලා. ඒගොල්ලෝ කතා කරන්නේ මේ ගිහියෝ සාදු කියන දේවල් වලට. ගිහියෝ බොහොම සන්තෝෂ වෙන දේවල් වලට ඔය පුංචි සුරංගනා කතාවක් අරගෙන නැත්තම් ජාතක කතාවක් කරන ඉතින් කට්ටිය සන්තෝෂ කරලා පිටක් කරනවා. මොකද මේක තේරුම් කරලා දෙන්න ওই පැයෙන් බණකින් එක රැයකින් එක බණකින් කරන්න බෑ. ඒකටම සැදී පැහැදිලා ඇවිල්ලා හරියට කියනවනම් සල්ලේකේ සිද්ධ වෙන්නේ ඉස්සලා ලකලෑස්ති වීම පියවර රාශියක් තියෙනවා. එහෙම නැතුව මේ ආපු ගාම ලහ ගහනකොටම අටයි යුවා වගේ තල්ලේකේ ප්‍රතිපදාව ගන්නන්න බෑ. ඒ සකස් වීමට අඩු ගානේ නිවන් දකින්න ඕනෑ කියලා සිවුරු පරවගත්ත පිරිසවත් කරන්නේ. ඕගලන්ට ඒක අහන්න හම්බෙන්නේ මං වගේ කෙනෙක් කර මොකද මං ඒක ඉඳලා තියෙනවා අපේ කම්පැනි කට්ටියනේ. මම අවුරුදු 30ක් අතර ඉඳලා තියෙනවා. කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න බෑනේ මොකද්ද කියන්නේ කියලා. ඒගොල්ලෝ කියමනේ ඕක අපි මේ වෙලාවේ බලමු දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආපු නිසා ඩොලර් එක නැගලා තියෙනවද කියලා බලමු. ඩොලර් එක බැස්සොත් මොකද වෙන්නේ කියලා බලමු. එහෙම නැත්නම් මේ ලෝකේ දිගපල්ල කොච්චරද කියලා බලමු. එහෙම නැත්නම් අඟහරු ලෝකෙට යන්න කොහොමද ඕන කියලා බලමු කියලා අද ධර්ම සාකච්ඡාවකට ගන්න මූලික මාතෘකා දිහා බලන්න. ඒක නිසා මේ දැනුම නැතිකම නෙමෙයි තියෙන්නේ. මේ වෙනකොට ඕන තරම් මේ දැනුමට යන්න පුළුවන්. යන කෙනා මේ වෙනකොට බුද්ධ ආගම වේතු කියලා ප්‍රශ්නකුත් නැහැ. බුද්ධ ආගම්කාරය මේකට යා යුතු වීම කියලා ප්‍රශ්නකුත් නැහැ. සම්පූර්ණ විවෘතාර්ථිකයක් තියෙන. ඉතින් කවුද මේ දැනුව කරා කමං කරන්නේ නැත්නම් කාටද මේ මිච්ඡා අපපටිපත්‍ය අවිද්‍යාව තාම නොදන්නා දෙයක් ඉගෙන ගැනීම කියන නොපත් දෙයට හිත යොදන්න කන යොමන්න පණ ටිකක් අහන්න වෙලාවක් හම්බෙන්නේ අපට. අපි ඒ සඳහා ඒකටම යොදෙන්නත් ඕනේ. ඒකත් පළවෙනි දවසේ බෑ. දෙක බෑ. තුන, හතර, පහ, හය යනකොට තමයි යොන්නේ මාත්‍රකාවට බහින්. ඉතින් අපිට ඕනේ මේ ක්ෂණික ඉන්දියා අපක්ෂණික පොල් කිරි වගේ යනකොටම සල්ලේක ප්‍රතිපදා උගන්නයි කියලා අපි හිතනවා. කරන්න බෑ. ඒකට ලෑස්ති වෙලා පළවෙනි දෙක තුන යනකොට පිස්සු පිහාට ඔක්කොම හැලෙනවා. ඕන කරන මිනිහා ඉතුරු වෙනවා. ඒ මනුස්සයාට කියලා දෙන්න. එහෙම තමයි මේ අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මේ ඔක්කොම ඉඳ ගන්න ඔක්කොමලා නිවන් දකින්න වෙයි. ඔක්කොමලා නිවන් දකින්න ඕන කියලා නීතියක් පනවන්න බෑ. ඒ නිසා අපටිපත්‍ය අවිද්‍යාව කියන කවි තේරුම් ගන්න ඕනේ. අපි මේව අහලා නැහැ. මේ භාවනා ගමනේ යනකොට බොරු වලවල් තියෙනවා කිය. ප්‍රතිපදාව ඉදිරියට යනකොට මරු වලවල් පෑගෙවි කිය. භාවනා ගමන ඉදිරියට යනකොට අතුරු මාර්ග තියෙනවා කියලා අපි හිතන්නේ අපි හිතුවේ මේකට එන්න අමාරුයි ආවොත් නම් ෂුවර් ඇන් ෂොට් වැඩේ හරි කියලා හිතාන ඉන්නවත් නෑ මේක ඇතුලේ තියෙනවා වංක කිරි. එහාට මට හැරෙන තැන්. ඒක අපි දැනගෙන ඉන්නවයි කියන එක සාසනයට හානියක්වත් Tamange කරන විවේචනයක්වත් නැස්චාර්ථයක්වත් අකිරේවාදයක්වත් නෙවෙයි. ඒක දැනගෙන ඉන්න එක අපි යන ගමනේ තියෙන ගැඹිරත්වයේ තේරුම් ගන්න දෙයක්. මේක රේකී ගමනක් නෙවෙයි. අපේ ඔළුව මේ අධ්‍යාපනයේ හරහා සම්පූර්ණ රේකී ක්‍රමයකට හතරස් කරලා තියෙනවා. අපිට කවදාකවත් මේට්‍රික්ස් එකක් තේරුම් ගන්න බෑ මොකද හේතුව අපේ හිත වමේශයට දකුණට ලින අකුරු ක්‍රමයකට අපිව කොටු කරලා ඉවරයි. අරාබි චීන කට්ටිය උඩින් පල්ලයට. අරාබි කට්ටිය දකුණට වමට ලියනවා. ඉතින් මේ රේකී ක්‍රමයේ හරහා තමයි මුළු අධ්‍යාපනයම ගිහිලා තියෙන්නේ. ඒක පැහැදිලිවම පේනවා. මුලේ පැත්තක්ම හිර කරලා හිරිවට්ටලා තමයි ওই රේකී ක්‍රමයකට කෙනෙක් මත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක දිගේ අපිට අධ්‍යාපනයේ ලොකු ලොකු තැන් ලබන්න පුළුවන්. හැබැයි මොලේ ක්‍රේල් වෙලා. මොලේ තියෙන හැකියාවල් මත වෙලා නැහැ. බුදුරජාණන්සේ කියන්නේ ලිල රේකියේ නැහැ. ඒක සම්පූර්ණ පද්ධතියක්. ඒක නැත්තම් මේට්‍රික්ස් එකක්. ඒක ත්‍රිමාන රූපයක තමයි සිද්ධ වෙන්නේ. අපි ඉගෙන තියෙන්නේ මේ කටුලැල්ලේ චෝක් කැල්ලක් කරන වමේශිර දකුණට අකුරු ලියන ක්‍රමය. ඉතින් ඒ ක්‍රමෙන් ඉගෙනගෙන දක්ෂ වෙන්න වෙන්න අපේ හිතේ ඉන හැකියාවල් මොලේ තියෙන අන්තර් සම්බන්ධතා දැන ගැනීම සඳහා තියෙන පරිච්ඡ සමුප්පාදය දැන ගැනීම සඳහා තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දැන ගැනීම තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම කාබාසිනිය වෙනවා. සම්පූර්ණයෙන්ම හිරි වටනවා. සම්පූර්ණයෙන්ම අන්තභාගයටපත් කරනවා. ඒකලි ලැබිය රේකී ක්‍රමයට Nobel prizes දෙනවා. රේකී ක්‍රමයට මැග්සීසේ සම්මාන දෙනවා. අර සම්මාන මේ සම්මාන දීපුවා අපිට හිතෙන්නේ කොහොම හරි කරලා සම්මානයක් ලබා ගන්න ඕනේ මිසක් අපි මේ මොලේ හැකියාවල් කුරුවල් කරනවා කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස මොලේ ওই අධ්‍යාපනඥයෝ හිතන තාල එකක් නෙවෙයි. ඊටදී ගොඩාක් හැකියාවල් තියෙන එක. ඒ නිසා මේ ගැලවුම් මාර්ගයක් තියෙන්නේ ප්‍රශ්න කරන මාර්ගයක් තියෙන දෙකෙම ඔය මනසේ තමයි. ඉතින් මනස තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ වගේ ගොඩ ආපු කෙනෙක් ඒ කියන දේ දැන ගැනීමට කියනවා නොදැන ගැනීමට කියනවා අපටිපත්‍ය අවිද්‍යාව කියලා. දැනගත්තේ දැනගන්න අයට කියනවා ප්‍රතිපත්‍ය දන්න අය කියලා. ඒ නිසා අපි ඉන්නේ අපේ සම්දිස්ථා අපේ ගමනේ එක තැනක ප්‍රතිපත්‍ය දැනගන්න අවස්ථාවක්. ඒ වගේම තියෙන අවිද්‍යාවක් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා. වැරදි දේ හරි දේ කියලා හිතාගන්න එක. ඒක හරිම භයානකයි. නොදන්න දේ දැන ගැනීම හරහා විදුදුරු කරන අපටිපත්‍ය අවිද්‍යාව අධ්‍යාපන ක්‍රමයකින් හෝ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක හෝ ළඟ තියාගෙන කියලා දීලා හරි කරන්න පුළුවන්. නමුත් මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව මෙන්න මේකයි සත්‍යය කියලා බොරු දෙයක් අදහන පටන් ගත්තොත් කොහොමඩක්වත් ගලවන්න බෑ. එයා යන්නේම අර වැරදි පාරමයි යන්නේ. එහෙම වැරදි පාරේ යන කෙනෙකුට බුදුරජාණන්සේ උත්සාහ කරන්නේවත් නැහැ. අපි වගේ දන්නේ නැති කට්ටිය ඒ කට්ටිය හරි පාට දාන්න කතා කරනවා අනුකම්පා කරනවා ඒක හොදලා ගන්න දෙයක් නැහැ ඒක බුදුචාන් වහන්සේත් එහෙම කෙනෙක් ගැන කරදර වෙන්න යන්නේ තමයි ළඟට ඇවිල්ලා යම් ප්‍රමාණයක දැනට ලකලාශ්‍ය තියාගෙන ඊට පස්සේ මේ කියලා දෙන සම්මා පටිපත්තිය තේරුම් ගන්න කැමති කෙනාට ඒකෙන් බුදුචාන් වහන්සේ මේගොල්ල මෙලෙක් ගතියක් තියෙනවා හිතේ විවෘත ගතියක් තියෙනවා හිතේ හැදෙන්න ඕන ගතියක් තියෙනවා යම් කිසි කෙනෙක් මිච්ඡාපටිපත්‍යකට අවිල්ලා ඉන්නවනම් අපේ මේ මූලධර්මවාදී බෞද්ධයෝ දඟලුවාට බුදුහාමුදුරුවෝ දඟලන්නේ. බුදුහාමුදුරුවෝ දන්නේ ඒක හදන්න බෑ. වැඩක් නෑ කතා කරලා. ඉතින් ඒ නිසා මේ මෙතනදී බුදුචානන්සේ උගන්වන්න හදන්නේ අර අපටිපත්‍ය අවිද්‍යාව නැති කරලා ප්‍රතිපත්‍ය කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා කියනවා භාවනා කරනකොට ඒකේ නා පළවෙනි ධ්‍යානය අපි ලැබුවයි කියලා හිතමු ඊයේ අපි කතා කරගත්ත විදිහට යම් අරමුණකට විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණක් බුදුරජාණන්සේ නම් කරනවා අපට. ඒකල කියනවා පුළුවන් තරම් එහි හිත යොදන්න. ඒ ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණේ ඉන්නකම් අපි මනෝවිකාරක නෙවෙයි ඉන්නේ කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙක් අපි ඉගෙනගත් ඉගෙනගත් අදාගත් පිළිගත් දේවල් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ද බැරිද කියන එක අපි දැනගෙන හිටියෙත් නැහැ. ඒ වෙන් කෙලෙස් උපදිනවද නැහැ කියන එක අපි ගණන් ගත්තෙත් නැහැ. දැන හෝන දැන කරලා තියෙන උපේ පොතාක් උපේලා තියෙන කෙලෙස් උපදවන දේවල්. දැන් ඒ නිසා බුදු ජානක කියනවා ඒක ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මේ සංසාරයක් කරගෙන ආපු වෘද්ධනේ. ඒක එහෙමම තියෙද්දී උදාසීන අරමුණකට ප්‍රත්‍යක්ෂ කළ හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකට හිත තියලා බලන්න අපි හිත කොච්චර අකමැතිද කියලා. පිරිසුදු බහයට කොච්චර අකමැතිද කියලා. අන්න එතකොට තේරෙනවා අපි හිත කොච්චරක් ඇබ්බැහියට අර කුණු ගඳට එහෙම නැත්නම් කෙලෙසෙට මිටි තනින් වතුර බැස යෑමට යන ගතියක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ ස්වභාවය තාරාංශක කල්පලක්ෂයක් තේරුම් ගත්ත බුදුරජාණන්සේ කියනවා මේක මම කියා ගන්න එපා. මේක මගේ කියා ගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. කෙරුවොත් බුදුහාමරණ කරන දෙයක් නැහැ. මගේ හිත යන්නේ කෙලෙසෙටමයි කියලා ඕක මම කියා ගන්න එපා. ඒක මනුස්ස හිතේ හැටි. උඹේ හිත නෙවෙයි. ඒක ගෑනු හිතේ එහෙම තියෙනවා පිරිමි හිතේ නැහැ. පිරිමි හිතේ තියෙනවා ගෑනු හිතේ නෑ. පැවිදි වෙච්චාම මේක අඩු වෙයි. අරණ්‍යගත වෙච්චාම මේක අඩු වෙයි කොට එකම න්‍යායකටත් ඒක බලපාන්නේ යන්නේ කෙලෙසටමයි. ඒක දැනගත්තට ඒක නැස්චාර දෙකුත් නෙවෙයි. ඒ වගේම එහෙම යන එක මගේ හිත දැන් බල්ලෙක් මේ හැදෙන්න බල්ලෝ නම් මන් දන්නේ නැහැ. අපැත්තේ ඉන්න බල්ලා අසුචියක් දැක්කොත් ඌ ඒකට අදිනවමයි. ලණු කෑල්ලක් ගැට ගන්න ගියත් මහත්ය පාර ගියාට බල්ලා අර අසුචිතික පොඩ්ඩක් ගඳ බල්ලා හම්බුනොත් නව කනවා. හම්බුනේ නැත්තම් ඉඹලා හරි ගියේ නැත්තම් උට ඉසිකක්මක් වෙනවලු ගමේ බල්ලන්නේ. ඉතින් පොඩ ගාල හරියෙන්න ඕන. ඉතින් මහත්යට හරි ලැජ්ජ වුණාට ඒ බලුකම. ඉතින් ඕකට අපි පශ්චාත්තාප වෙලා වැඩක් තියෙනවයි. වශයෙන් බලු ගතියේ. ඉතින් වගේ අපේ හිතත් ඊට හපන්. මොනවා හරි කුණු කන්දලයක් තියෙනවා නම් අර කට්ටියට මූණ වහලා හරි ඒක පොඩ්ඩක් ඉඹලා එන්න ඕනේ. ඒකනේ අපේ තුරූපේ, අපේ පෞද්ගලිකත්වය කියලා ඕකනේ අපි රකින්නේ. ඉතින් මේක මම කියා ගන්න එපයි කියන එකත් පටන් ගන්නකොටම තියෙනවා. මම කියා ගන්න නැති වෙන්න බුදුරජාණන් උපමාන දෙකක් දෙනවා. එහෙම නැත්නම් ඒ අලුතෙන් හිතන ශ්‍රද්ධාවයි සීලයයි. ශ්‍රද්ධාවයි සීලයයි ඉතරයි දෙන්නේ. මම මෙතෙක් කල නම් මම එහෙම තමයි ගියේ. කුණුගන්ධස්තරයට ඒ කෙලෙසට අදින එක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අලුත් වෙනවා මොකද අපි ශ්‍රද්ධාව ඇති කරගන්න. දෙක සීලයක් පිළිටව ගන්න. ඉතින් එහෙම පිළිටව ගත්තට පස්සේ ඒත් ওই ශ්‍රද්ධාව ආවට සීලය ආවට කෙලස් කැපෙන්නෙත් නැහැ. සල්ලේකයක් වෙන්නෙත් නැහැ. කුණට අදින ගතිය නතර වෙන්නෙත් නැහැ. හැබැයි අදිනකොට දැන් දාන්නවා. අපි යන්න පාරක් පළ තියෙන්නේ මේකේ උදාසීන අරමුණක් දිගේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් දිගේ. නමුත් අහලින් පහලින් කෙලෙසයක් ගියොත් මේ හිත අර පිරිසුදු දෙතියෙද්දි නිර්මල දෙතියෙද්දි ക്ഷേම භූමියතියෙද්දි කෙලෙසට අදිනු. මේක තමයි භාවනා කරන එකට හම්බෙන පළවෙනිම වැදගත්ම වූත් ප්‍රතිඵලය අත්දැකීම මම දැකලා නැහැ මම අවුරුදු 30ක් 40ක් විතර වෙන කිසිම කෙනෙක් ඕක ප්‍රතිඵලයක් විදිහට බාර ගන්න කැමති නැහැ. මගේ හිත මේ පිරිසිදු නිර්මල අරමුණක් දීලා ඒකේ givisගෙන සද්ධාව පිහිටවලා සීලක පිහිටලා ඒක සතියත් පිහිටලා කටයුතු කරන්න අපි මුළු හදින්ම කරන්න ගියත් හිත පිටපයින්නවා. අන්නේ හිත පටින එක පිටපයින් එක මම කියාගන්න එපා. මම කියාගත්තොත් යාර කවදාක භාවනා කරන්න බෑ. මගේ කියාගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. ඒ වෙනුවට පිටපැන පුදාවයි. ඊයේ මට එක චිත්තක්ෂණයක් පුළුවන් වුණා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ථ අරමුණක හිත තියා අද චිත්තක්ෂණ දෙකක් ඒ අරමුණේ හිත තියන්න පුළුවන්. ඕක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒ මොකද මේ පිටපයින් ගතිය ඝන බිත්‍යක් වගේ එකක් නෙවෙයි. ඒ කොච්චර පිටපැන්නත් ඒකේ අතුරු සිදුරු තියෙනවා. අන්නේ අතුරු සිදුරු අස්සෙන් පුළුවන් තරම් වර්තමානයේ හිත තියන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන්න. පුළුවන් නම් ආනපානෙ හිත ගන්න. ඇවිදිනවා නම් ඇවිදින භවයේ හිත තියන්න. පුළුවන් නම් වමේ දකුණේ හිත තියන්නේ. එතකොට අපිට අර කෙලස් ජාලයේ ඇහිදල් තියෙනවානේ. අන්නේ ඇහිදල් ලැස්සෙන් අතනින් මෙතන රින්ගන්න ඕනේ නිර්මල චිත්තක්ෂණ. සති චිත්තක්ෂණ. අප්‍රමාද චිත්තක්ෂණ. පිවිතුරු චිත්තක්ෂණ. ඉතින් ඒක කරන්න බැරි නම් ඔන්න කියහකි භාවනාවට අබහුවයි කියලා. මේ වෙනකොට මම හිතන්නේ කවුරුත් ඒක පරීක්ෂා කරලා ඉවරයි. දැන් අපිට ක්‍රමයක් දැනගන්න තියෙන්නේ අතරින් පතරින්. මේක කෙලින් හිටින වෙලාවක් හිටිනවා. එහෙම නැත්නම් හිත අරමුණේ හිටින වෙලාවක් හිටිනවා. මේකෙන් පේන තියෙනවා නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. කෙලෙ කොච්චර බලවත් වුණත් නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මට තියෙන ක්‍රම සහ විදි යොදලා නැත්නම් මගේ දක්ෂකම යොදලා මේ චිත්තක්ෂණයකට තිබ්බේ එක චිත්තක්ෂණ දෙකක් කරන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕන තැන දන්නවනම් ක්‍රමසහවිදි ඕන තරම් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දාන්න. මේ කෙලෙස් නැති කරන එක නෙමෙයි කරන්න තියෙන ඉස්සර. කෙලෙස් වල දුර්ලතෙන් බලලා පහර දෙන්න ඕනේ. කෙලෙස් වල තියෙන ඇහිදල් බලලා ඒ වෙයිදි සතිය පිහිටවන්න ඕනේ. පිහිටුන පිහිටුනට තමයි තේරෙනවා දවසින් දවස පැයෙන් පැයට ටික ටික ටික ටික ටික අර සතිමත් චිත්තක්ෂණ වැඩි වෙනවයි කියලා. එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් ඉඳ තියෙන අවස්ථාව ඒතකොට වැඩි වෙනවා. අපි හරියට කලුලැලක සුදු තිතක් තියෙනවා. ඊට පස්සේ ඒක තමයි අපිට එදා දවසටම කරගන්න පුළුවන් නේ එච්චර එක චිත්තක්ෂණයක් එක හුස්මක් දැක්කා අනිත් දවසෙත් කරනවා කොහොම කරනට අතටින් මෙතනින් හිටිත් තියලා එක දිගට හුස්ම දෙක තුනක් චිත්තක්ෂණ දෙක තුනක් සතිය පවත්වන්න පුළුවන් යනකොට අර අතරින් පතරින් චිත්තක්ෂණ තියෙන එකත් නැත්නම් අතරින් පතරින් සතිමත් වෙන එකත් එහෙම නැත්නම් අතරින් පතරින් අප්‍රමාද වෙන එකටත් වඩා විශාල වෙනසක් තියෙනවා එක දිගටම චිත්තක්ෂණ තුන හතරක් සතිමත් වීම නැත්නම් අප්‍රමාද මොකද්ද එතකොට විතරයි කෙනෙකුට තමන්ගේ සතිමත් චිත්තක්ෂණයක හැදී තැතිමත් වෙච්ච බාට අත්දැකීම කියන එක එන්නේ එක චිත්තක්ෂණයක එන්නේ නැහැ. චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට යන්න ඕනේ. ඒකට උපමාවක් දෙනවා. අටුවාචාරින් වහන්සේලා මේ ඇඟිලි කෙලවරෙන් ඇඟිලි කෙලවල අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි කෙලවරක් ඕන. ඕන හොඳටම ලෝකේ තියෙන හොඳම කඩුව ගත්තොත් දියමන්ති කියලා කියන ශක්තිවන්දේ ඒකෙන් ඒකේ මොනත කපන්න බෑ. ඒකේ වෙන ඕන දෙයක් අපන්න පුළුවන්. ඒ නිසා එක චිත්තක්ෂණයට ඒ චිත්තක්ෂණය අත්දකින්න බෑ. මේක චිත්ත නියාමයක්. චිත්තක්ෂණ දෙක තුනක් එක දිගටම යනකොට නිකන් ඒකේ අර ගැම්ම, ඒකේ ජවය, ඒකේ කස කැවෙන ගතියෙන් හිතා ගන්න පුළුවන් මෙහෙම වෙන්න ඇති. සතිය පිහිටියොත් කියලාක තේරුම් ගන්න චිත්තක්ෂණ දෙක තුනක් අතනින් මෙතනින් අතර මෙතනින් තිබෙන්නේ එක දිගට ගිය දවසේ. ඒක ලොකු ජයග්‍රහණයක් යෝගාවචරයේකට තමන්ටම තමන්ගේ සතිය ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. තමන්ටම සම සතිය සපේලා කියන්න පුළුවන්. මම සත්‍යමත් වෙනකොට මෙහෙමයි මට වැටහෙන්නේ කියලා. උඟක් වෙලාට වෙන එක කියා ගන්න බෑ නමුත් අත්දකින්න පුළුවන්. ඉන්ජපු ගමන් මේ අපි භාවනා කරගෙන ඉනකොට නොහිතපු වෙලාවක එක පාරට දෙත් චිත්තක්ෂණ දෙක තුන සාන්ත සීතලව ගත කරනකොට පේනවා ආ මේක වෙන්න තියෙන සතිය කියන්නේ කියලා තමයි ඒක හිටගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. ඇවිදිනකොට වෙන්න පුළුවන්. නිදාගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. අපි මේ භාවනා කරනකොට මේ ශාලාවට ඇවිල්ලා පරියන්ක ඉඳගෙන කරාට මේක වෙන්න ඇති සතිය කියලා අපිට ඒක අත්විඳින වෙලාව ප්‍රත්‍යක්ෂණය කරන වෙලාව සාක්ෂාත් කරන වෙලාව කොහෙද වේද කියන්න බෑ. ඒක වෙච්ච ගමන් යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. ඒක වෙන්න නැත්නම් සතිමත් වෙන්න කිසිම අඩුවක් මගේ ජීවිතේ නැහැ. එකලස විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒක කැඩෙන්නත් ඕන වෙලාවක පුළුවන්. කැඩුනට 100%ක් කැඩෙන්නේ ඒක ඉෂ්ටිධානියක් වෙන්නේ. ආයෙත් පෙළ ගැහිලා එනකොට ආයෙත් හරියනවා. ඊට පස්සේ යෝගාවචර උත්සාහ කරනවා. යෝගේ සතිය නැගිටව ගත්තට පස්සේ නැත්තම් මුදුන්පත් කරගත්තට පස්සේ කෙලින් කරගත්තට පස්සේ ඊගාව චිත්තක්ෂණය මේ ගැම්ම ගෙනියන්නේ. එක සැරයක් කෙලින් කරගත්තට පස්සේ ඊගාව එක ලේසි. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ බයිසිකල් පදිනකොට රොත්ත පිටින් බයිසිකල් එක යනකොට පදිනකොට ඉස්සලාම එකන ඒ බයිසිකල් ටීම් එකේ ඉස්සලාම එකන වායු දහරාව දෙකට කපා ගත්තට පස්සේ පිටිපස්සෙන් යන කට්ටියට ඒක පස්සේ යන්න ලේසි. ඒ නිසා බයිසිකල් මැරතන් කරන කට්ටිය රිද්දට යන්නේ. සේරු පියාඹනකොට ඊතලයක හැඩයට පියාඹන්නේ. ඉස්සලාම ඉන්න එකන තමයි වායු ධාරාව කපන්නේ. ඊට පස්සේ එන කට්ටිය අල්ලනවා. ඉස්සරහා ඉන්න එකන වරින් වර මාරු වෙනවා. සේරු පියාඹනකොට බලන්න මේ සේරු පන්ති පන්ති පීරති බෝසේ අනුරාධ නගරය දැන් පේනේ තෝසේ කියලා සේරු පියාඹනකොට තියෙන ක්‍රමය. පළවෙනි යන චිත්තක්ෂණය හදාගත්තට පස්සේ ඒක පිටිපස්සේ යන චිත්තක්ෂණයට අර පළවෙනි චිත්තක්ෂණේ අර කෙලස් විශාල ප්‍රදේශයක් කපලා අර ඇති කරන රැල්ල ප්‍රයෝජනට පාවිච්චි කරන ඊට පස්සේ පන්තිය කට්ටිය එක එකම මෙන්න මේ විදිහට එක චිත්තක්ෂණයක් මේ ජීවිතේ මේ භවයේ මේ සංසාරේ මෙන්න මේකයි සතිය කියන්නේ. ඒක මේ එක සැරේ සතිය වේටෝගන් සතිය අවබෝධ කරන්න බෑ. ගොඩක් කල් කරලා කරලා කරලා සති ධාරාවක් ඇවිල්ලා සති වේගයක් ඇවිල්ලා සති ජවයක් ඇවිල්ලා සති ත්වරණයක් ආවර දවසේ තමයි තේරුම් ගන්න. අන්නේ තේරුම් ගන්නකොට අර කෙලස් කියන එක කොච්චර පීඩාකාරී දෙයක් වුණත් එතන මේ සංසාරේ අපි විඳවන විඳවිල්ලක් තියෙනනේ ඇදගෙන නැම නැමනක් තියෙන්නේ. ඒ වෙනුවට මේ කෙලෙස් රහිත චිත්තක්ෂණ පෙළ ගැස්වීමේ විනෝදාංශය පුදුමාකාර සතුටක් ඇති කරලා දෙන්න පටන් ගන්නවා. ඒක තමන් ඇති කරගන්න එක. බුදුහාමුදුරුවෝ කියපු බව හැබැයි. නමුත් ඒක බුදුහාමුදුරුවෝ දීප එකක් නෙවෙයි. ඒ වගේම දාන කුසලෙන් අපි එක්කුත් නෙවෙයි. ශීල කුසලෙන් අපි එක්කුත් නෙවෙයි. භාවනා කුසලෙමයි. කරගෙන කරන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ තමන්ගෙම දැනුම මිස පොත්පත් වල දැනුම මේකට අනියමාර්ථයෙන් විතරක් උදව් කරන්නේ. කිසිසේත්ම උදව් කරන්නේ නැහැ. ඍජු උදව්වක් නැහැ. අනෙක් කුසලොත් අනේ මාර්ථයෙන් උදව් කරන නිසා සතිය ගැන කතා කරනකොට කියනවා සතියට පදට්ඨානේ වෙන්නේ නැත්තම් සතියට ආසන්න කාරණ වෙන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන කලින් වරද්ද වරද්ද පිහිටවපු සතියමයි කවදා හරි නොසලින සතියකට උදව් කරන්නේ. ඉතින් අපිට නොසලින සතිය කාටවත් දැවැද්දට දෙන්න බෑ. එයා උත්සාහ කරන්න ඕනේ වැටි වැටි වැටි වැටි ගිහිල්ලා අප්‍රතිහත උත්සාහයක් කරනකොට තේරුම් ගන්න දවසක එimhe එකතු වෙච්ච අත්දැකීමේ ගුණාවක් තමයි කවදා හරි කෙනෙකුට එක දිගට චිත්තක්ෂණ හත අටක් ආස්වාස්වාස හත අටක් ශක්මන් පියවර හත අටක් කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒ එනකොට අපි හත අටක් කියමු. අටෙන් පස්සේ මොකද වෙන්නේ? ආයෙ නිවන් වෙනවා. නමයක් කරන්න පුළුවන් කියමු. නමෙන් පස්සේ මොකද වෙන්නේ? ආයෙ නිවන් වෙනවා. නිවර්ණයට කිසිම විලැජ්ජාවක් නැහැ. මෙච්චර දන් දීලා මෙච්චර සිල් රැකලා මෙච්චර අදිෂ්ඨාන කරලා භාවනා කරුවයි කියලා නිවර්ණවල නැහැ. ඒකයි ඒ ගේමේ තියෙන ලස්සන. ආයෙ වැටෙනවා. ඊට පස්සේ යෝගාචිත කරන දැන් ආයෙත් ආධුනිකෙක් වගේ පටන් ගන්නවා. පටන් ගන්න යනකොට ඔන්න එකක් එනවා සති චිත්තක්ෂණ වැටෙනවා. ආයෙ එනවා දෙකක් යනවා. ආයෙ වැටෙනවා. තුන හතරක් යනවා. ඊට පස්සේ ආයෙත් පටන් ගන්නවා. ඔන්න චිත්තක්ෂණ හත අටක් යනවා. ආන්නේ විදිහට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය තුළ ඇති වෙන විශ්වාසයක්. මේ කෙලෙස් පහර දීමෙන් අනුකම්පාවක් කවදාකවත් ඉල්ලන්න එපා. ඒ තරමට බැගෑවෙන්න එපා. ඒ තරම තුප්පහි වෙන්න එපා. කෙලෙස් කද්දාකවත් කාටවත් අනුකම්පා කරන්නේ නැහැ. අඬුවයි කියලා වැඩක් වෙන්නේ අපි ඒකට ක්‍රමයේ ඉගෙන ගන්න ඕනේ. ඔබ කොච්චර ගහපන් කොච්චර සද්ද වරින් කොච්චර හිතවිලි වරින් කොච්චර වේදනාව වරින් ඒව දෙකක් අතර මැද ඉඩ ඉඩ පහඩුවේදී අපි සති චිත්තක්ෂණේ පිහිටවමු. පිහිට පිහිට පිහිටවගෙන යනකොට ඔන්න තේරෙන පටන් ගන්නවා. ඒ විදිහට අප්‍රතිහතව වැඩ කරන කෙනාට මේකේ කලාවක් අහුවෙනවා. කෙලෙස් වල තියෙන මේ නපුරුවටම සාපේක්ෂව Taman තුල කුසලතාවයක් හටගන්න. එහෙම නැතුව කෙලෙස් අපිට මේ බුදුහාමුදුරට අනුකම්පා කෙරුවා. දේවදත්තට අනුකම්පා කෙරුවේ නැහැ කියලා එහෙම හිතන්න යන්න බෑ. කෙලස් වල එහෙම නැහැ. ಜಾති ભેදේ සැලකෙල්ලක්, ගැහන පිටිම සැලකෙල්ල. ඒක නිතරම නපුරමයි. අන්නේ නපුර තියේදී මේ කරගෙන යනකොට යාට ඇති වෙනවා විශ්වාසයක්. කෙලස් බැට දීම දිගටම සිද්ධ වෙනවා. මම මෙන්න මේ මේ ක්‍රමයට ගියාම මට මේක දිගට කරගෙන යන්න පුළුවන් කියලා. අන්නේ විදිහට චිත්තක්ෂණ වීතියක් චිත්ත වීති කියලා මේවට කියනවා. වීදියක්ම Tamanට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ටිකේ මයි ළඟ මේ නීවරණ නෙවෙයි තිබුණේ මේ සතියමයි තිබුණේ කියලා. ඒක අර කිව්ව විදියට පළවෙනි චිත්තක්ෂණ අඳුරන්න බෑ දෙක තුන හතර බෑ ටිකක් යනකොට තේරෙනවා. යම් වෙලාවක සතියෙම හිත පිහිටියා නම් අපිට ආස්වාද ප්‍රසවාසී කියන එතම් පිම්බීම හැකිලිමක නැත්නම් ඉඳගෙන ඉන්න භාවයේ නැත්නම් වෙන සක්මණේ ඒක දිහා විස්තර කරලා බලනකොට මේ ඉඳගෙන ඉඳලා ආනාපානේ වැටුණාට ආනාපානයේ විශේෂ කාමච්ඡන්දේ කවදාවත් පහළ වෙන්නේ නැහැ. මොකද බුදුහාරු අපිට දීලා තියෙන උදාසීන අරමුණ. අරමුණේ හම්බුණයි කියලා අපිට මේ වීපුතලක් හම්බුණා වගේ, සල්ලි ටිකක් හම්බුණා වගේ, නැත්තම් අපිට මෙතන තෙල්ලිඳක් පහළුණා වගේ මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නිසා ආනාපානිය හරි ගියාට ඒක දිගට පවත්නකොට තියෙනවා මේ ආනාපානයේ හිත දිගට පවත්ලා ඒක විග්‍රහ කරලා බලනකොට ඒ තුල කාමච්ඡන්දේ එන්නේ නැති අරමුණක් බුදුහාමුදුර අපිට දීලා අපේ හිත තීරුවනම් තෝරන්නේ එක දිගට යන්න යන්න කාමේ වැඩි වෙන අරමුණක්. ඒක තමයි හිතේ තියෙන කෛරා කෂ්ට කෛරාටික වෙට්ට විතර පට්ට වඳුරු ගතිය. තෝරන්නෙම කෙලෙසියක්. බුදුහාමුදුරන්ට සද්ධාවේ බුදුහාමුදුරන්ට සීලයෙන් සති අරමුණක් දෙනවා. මන්දාචීන අරමුණක්. ඒ වගේම තමයි අපිට මේ ආනාපානෙ දකින්න බැරි වුණා. ආනාපානෙ හැලුණා. සතිය කැඩනවා කියලා ද්වේෂයක් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් ආනපනෙ හම්බුනායි කියලාත් ඉතින් ඕක මේ හුලන්නේ. නිකන් හුස්මනේ. ඒක නැති උනායි කියලා මොන ගන්නේ? මොන මොන කනගාට වෙන්නේ? ඒක ආයෙත් හුස්ම ගන්නවනේ. එනිසා ඒක නැති උනායි කියලා ද්වේෂයක් ගන්න දෙයක්වත් නැහැ. යම් වෙලාවක හිතන්න මේ ආස්වාසි ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියන මේ මේ තීව්‍ර භාවයේදී නිදිමතක් එන්න බෑ. නිදිමතක් එන්න පුළුවන්. මේ ඔන්න උන්දල ඉලමට ආනපානි හම්බුණා අනේ හොඳයි කියලා පාටි දාන්න ගියොත් නිදිමතක් එන්න පුළුවන් නේ අපි හම්බෙච්ච ගමන් බලනවා ආස්වාසිය ආනපානි අල්ලගත්තට පස්සේ මේ ආස්වාසියෙන් ප්‍රස්වාසය වෙන් කරනවා එම් බෑනේ ආස්වාසිය අරගෙන මුලැමැදාක බලනවා ප්‍රස්වාසය අරගෙන මුලැමැදාක බලනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ හරියට රතුරු ගෙඩියක් කරන පෙති පෙති පෙති පෙති පෙති ගහන්න වගේ ඒක කප කපා බිඳ බිඳ බිඳ බිඳ බලනකොට ඒක බලන්න බෑ ආනපානි අහුවෙච්ච නැති කෙනාට අහුවෙච්ච කෙනාට පුළුවන් එයා දැනගන්න ඕන ප්‍රතිපදාව. මේක පළු දෙකක් තියෙනක බුදුහාම පෙළලා තියෙනවා. ඇවිදිනවා නම් වම දකුණ වෙන් කළ බලන්න. ආනාපාන කරනවා නම් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කළ බලන්න. පිම්බි මැකිලින් බලනවා නම් පිම්බි මැකිලි වෙන් කරන දෙක ආරම්භයේදී හාත්පසම වෙනස්. ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම. ඒකේ තටහන ඒකේ ආකාරය හාත්පසම වෙනස්. පොල් ගෙඩියක් දෙකට බෙදපුවා මේක උල් පැත්ත මේක මේ ඇස් පැත්ත. පොට්ටේකට උනත් පේනවනේ. පොට්ටේකට උනත් අත ගහලා කිදාගේ මේ ඇස් පැත්ත මේක උල් පැත්ත. ඉතින් අර පොල් ගෙඩිය තියාගෙන ඉඳපහා ඒක බෙදලා බිඳලා තියෙන්නේ. පළු දෙක අරන බලන්න ආස්වාසිය ප්‍රසවාසිය නෙවෙයි කියලා දන්නේ කොහොමද? ප්‍රසවාසිය ගාවසේ ආස්වාසිය නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා ඒ විමසුන් නුවණ එහෙම නැත්නම් ඒකට මේ මේ විචාර බුද්ධිය කියලා කියනවා. විචාර බුද්ධිය දානවනම් විචාරය තමයි ඇත්තටම තීන මිද්දේ තියෙන බේත. එතකොට මේ යෝගාවචරය දැන් මේ ආරම්භට ගත්තා හිත අරමුණේ මේත චිත්තක්ෂණ කතාටක් ගියා ඒක නිසා ඒ විශේෂයි අතට 89 කරන්න හදනවා 89 10 11 කරන්න හදනවා අතීතය ගැන පශ්චාත්තාප වෙන්න හෝ අනාගතය ගැන සැලසුම් කරන්න නැත්නම් මේ කඹේ ඇවිදින මනුස්සයාට වටපිට බලා ඉන්න වෙලාවක් නැහැ. ඒ හරියටම කඹේ සැලසුම් මැදිස්ත වෙන්න ඕනේ. ඉතින් දැන් මේ භවනා හරියයි කියලා හෝ සතුට වෙනවයි කියලා කියන්නේ ආයෙත් කම්බෙන් බල්ලට වැටෙනවා. එකලස නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට උද්දච්ච කුක්කුච්ච කියන අතීතය පිළිබඳ කුකුස්සෝ නාගතය පිළිබඳ උද්දච්චයක් පහළ වෙන්න බෑ පහළ වෙනවයි කියන්නේම සත්‍ය කඩාවැටේ. ඊට පස්සේ ඒ කෙනාට තීරණ පටන් අර ගන්නවා. දැන් මේ ජීවිතේ මම මේ වෙනකොට කොච්චර අකුසල් කරලා ඇද්ද? නොදැනුවත්. නමුත් හරියට ප්‍රතිපදාවට ආවොත් මට උනත් එක දිගට සතිය මේ චිත්තක්ෂණ දෙක තුන පාත්තන්න බලවන්නේ. එහෙම නැත්නම් ඒ පවත්තන වෙලාවේ කාමච්ඡන්ද නැහැ කියලා මටම ප්‍රත්‍යක්ෂණය කළ බලන්න බලවන්නේ. ව්‍යාපාදේ නැහැ කියලා. ඉතින් එහෙමනම් මේක පිළිබඳ සැක කරනවට වැඩිය මේ නිසා නිසක භාවයක් ඇති කරගන්න. විචිකිච්ඡා වෙනුවට මේකම දිගේ යන්න එදින්දි ගොඩක් කලකට දෘෂ්ටිය බලපානවා. ඒ යෝගාවචරය ඇතෙන්දී මේ සතියටම මුල් තැන දීලා සතියටම තැන දීලා කටයුතු කෙරුවේ නැත්තම් ඒ විචිකිච්ඡාවෙන් තමයි මුග දෙනකොට භාවනා කැඩෙන්නේ. ඒ කියන්නේ මේ වාගේ උදාසීන අරමුණක මේ සතිය පැවැත්වීම වගේ දෙයකින් අර උත්කෘෂ්ට වූ නිවනක් ලබන්න පුළුවන් වෙයිද? දැන් මෙච්ච මෙච්චර මේ මිනිස්සු දඟලද්දී මම යමක් නොකර සිටීමෙන් මේ වැඩේ ලබන්නේ. ඉතින් මේ මිනිස්සු මෙච්චර ලෝකයේ තියෙන මේ පුදුම හතව හදන්න හදනවා. නව දේවල් නිපදවන්න හදනවා. නව නිර්මාණ කරනවා. ඒවට තෑගි දෙනවා, රණ්ඩු කරනවා. මම මේ නිකාම නිකා හුස්ම දිහා බලන ඉඳලා පුළුවන් වේදනාවක් දකින්න කියලා අපි ළඟ හැම කෙනා ළඟම තියෙනවා සැකයක්. ඒකයි අපි මේ ක්‍රියාකාරකම් වලට බහින්නේ. බුදුහාමුදුර කොච්චර දෝ කියලා තියෙනවා. බුදුහාමුදුර නෙමෙයි බුදුහාමුදුර වරු. සබ්බ පාපතා කරනවා. කරන්න තියෙන ප්‍රධානම දේ තමයි පවු නොකර හිටපන් කියලා. දැන් හොඳටම විශ්වාසයි පවු කරන්නේ නැහැ කියලා. හැබැයි පිං වෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. එහෙම නැතිනම් මේ වගේ ඉන්න වෙලාවක ඔන්න සාංගික දානයක් දෙන්න තියෙනවනම් කටින පිංකමකට සහභාගී වෙන්න තියෙනවනම් පොල් තෙල් හොඳට තෙල් දාලා මේ කප මොනවාද කහ දාලා සුද්ධ කරලා පිරිසිදු පොල් පොල් තෙල් වලින් අලුත් මලුම් පාන්තිරයක් දාලා 500ක් පත්තු කරන්න නැත්තම්. ඒකනේ අපිට මේ උගන්වන්නේ පොත්වල මේ පිවිතුරු කුසල් කරන. ඉතින් අර අර කරබන ඉන්න වෙලාවේදී මේ নানা ප්‍රදේවල් සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරති. නානා රුදු වේතමවා මග අවරන්නේ. ඉතින් යෝගාවචරය තමයි නිකම්ම නිකන් ඉන්නකොට පිරිසුදු තෙලෙන් හොඳට හදාගත්ත පාන්තිර දාලා අලුත්ම තැටි වල තියලා පාන් ටිකක් පත්තු කරන්න නැත්තම් කියලා හිතෙනවා. උන එතකොටම දැනගන්න පුළුවන් නම් මේ පාරෙන් පිටපැනීමක් සිද්ධ වෙන්නේ. මේ තමන් කරන වැඩේට වසුරු හෙලනවා. තමන් කරන වැඩේට සැක උපදවනවා. ඒකට ඒකට මාස්ටර්ලා අපි. මේ ලස්සන කම්බියේ ඇවිදින ගමනක් තියේදී ඒකේ ඉඳගෙන අරකට කල්පනා කරනවා මේකත් කල්පනා කරනවා දරුවෝ ගැනත් හිතෙනවා අම්මා අප්පා ගැනත් හිතෙනවා ගිය ආත්ම ගැනත් හිතෙනවා පාරමිතා පුරන්නත් හදනවා ඉතින් වෙන්නේ කම්බෙන් පල්ලට වැටෙනවා ඒ සැක තියෙන කෙනාගේ හැටි එහෙම තමයි. ඒ සැකේටත් විලැජ්ජාවන්න මේ සැකේට කිසිම හේතුවක් ඕනේ නැහැ. සැකයක් ඇති වෙන්න පදනමක් අවශ්‍ය නැහැ. ඕන වෙලාවක එනවා. ඉතින් ඒකත් දුරු කරගෙන මේ යෝගාවචරය අටක් චිත්තක්ෂණ රිබෙගේ නමයක් තියෙනවායි කියනවා නම් ඒකට උත්තරී මනුෂ්‍ය ධර්ම කියන ඒවා මනුෂ්‍ය ධර්ම ඉක්මොලගේදී. එතකොට යාට බේන පටන් ගන්නවා. ඒ කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කච්ච විනෝට අරමුණටම නැවත නැවත හිත නැංවීම සිද්ධ වෙනවා. පිටක්කේ. නංගන නංගන වෙලාවේ දන්නවා මේ ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය. නැත්තම් ප්‍රස්වාසය නෙමෙයි ආස්වාසය කියලා හොඳටම හිතනවා නෙවෙයි ඔත්ත ගාලා කියනවා. ඒ වගේම ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මෙතෙක්කල් නන්නත්තර වෙච්චි පොට්ටාලියේ කැලිය ඇවිදින වගේ යන යන ගස්වල හැපි හැපි ගියේ කෙනාට දැන් මේ කඹයක් දිගේ ඇවිදින වාගේ චිත්තක්ෂණ කීපයක් යනකොට ඒකේ පිවිතුරු ගතිය තේරෙන පටන් අර ගන්නවා. එතකොට ප්‍රිනා යන ගතියක්, ප්‍රීණනයක් එතනකට ආමොජ්ජ කියන වචනත් පහල කරනවා. ඒකට ඇති වෙන්න පටන් අර ගන්නවා හැප්පෙන්නේ නැතුව අඩු ගන්න චිත්තක්ෂණ ටිකක් ගියයි කියලා. එතකොට ditta dhamma sukha viharane කියන එක ඇති වෙනවා. නැත්තම් ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මේ හුස්ම පොදේ සියලුම සැප තියෙනවා. මේ ඉඳගෙන ඉන්න ඉඳිල්ල රාජාසනයක් උඩ ඉඳගෙන සක්විති රජකම් කරනවට වඩා වටිනවා. ඒකට කියන ඉඳුන් හිටුන් පහසුකම ලැබෙනවා කියලා. ඉතින් එහෙම භාවනා කරන කෙන දිහා බැලුවත් පේනවා. එමස නිමග්න වෙලා ඉන්නේ චිත්තක්ෂණයට. එයාට ආයේ මේ මේ ලුණු මිරිස් දාන්න ඕනේ, උම්මකට දාන්න ඕනේ, ඔප දාන්න ඕනේ, අයිසින් දාන්න මොකක්වත්ම ඕනේ නෑ. ඒකට කියනවා inalienable unalloyed කිසිම දෙයකින් කලවම් වෙලත් නැහැ. මේකෙන් වෙන් වෙලා යන්න හිතෙන්නෙත් නැහැ. මේකට මාතු දාන්න හිතෙන්නෙත් නැහැ. දාන ඕනෙම මාතුවක් අවුල් වෙනවා. ඒතර සුඛයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක අම්මා අප්පාවත් අපිට දීපුන ජාති සුඛයක්. එතකොට ඔන්න ඒකාග්‍රතාවය එන්න පටන් ගන්නවා. එතෙන් තමයි හොඳම අවස්ථාව හිත එකලස් වෙනවා කියනකොට ඒක ඒතකොට කාමච්ඡන්දේ විරුද්ධ වැඩ කරනවා. ඒතකොට මේ වගේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම දුරු වෙලා මේ නීවරණ වෙනුවට ධානාංග පහ පහළ වෙනවයි කියන එක ඒ කෙනාට වැටහෙන්න පුළුවන් වැටෙන්න පුළුවන්. අහලබ අසුවිරු ඥාන ඇති කෙනෙක් නම් ඒක අදිෂ්ඨාන කරමින් නැවත නැවත වශී කරන කෙනෙකුට නම් ඒක සමාල්ලාට කල්යනකොට තේරෙනවා මේක අයින් වුණා මේ වෙනකොට මේක ආවයි කියලා. ඉතින් ඒක සාමාන්‍යව සමත භාවනා උගන්වනකොට කියනවා. මේ ධානයක් උපේන එකට වැඩිය හිතාමත්ම අමාරු දෙය තමයි ඒක නතු කරගන්නේ. ඒක වශී කරගන්නේ. ඒක සිද්ධි කරගන්නේ. ඒක සඳහා ඒ යෝගාචරණ ධ්‍යාන සැපේ කැප කරලා ඒ ධ්‍යානෙන් ලැබෙන දේ විදහ වෙන්කොට බැලවගෙන බැලීමේ කෘත්‍යයක් කරන්න. ඉතින් එතකොට බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා යම් දවසක යාට තේරුණා නම් මේ සංසාරේ හරියට මේ ගම් වතුරක ගහගෙන යන මිනිස්සෙක් දියකට දිය පාරකට යන මිනිස්සෙක් යන්දන් නැහැ උස්සගත්තා වගේ වතුරෙන් ආය උස්ස ගත්තා වගේ ස්පාසුවක් ලැබෙන එක ඒ දේ වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කියනවා මම කෙලස් කැපීම් පටන් ගත්තයි. සිඳීම් පටන් ගත්තා. ඒක කියනවා නෑ එහෙම නෑ. මේ හිතෙන එක මම දන්නවා වෙනවා. සමහරලාට ඒ ධ්‍යාන සැපයක් වගේ එනකොට ඒක ධ්‍යානයක් වශයෙන් නැති එකක් ඇති එකක් වශයෙන් පටලව ගන්න විතරක් නෙවෙයි. සමහරට මාර්ගඵලයක් ලැබුණා කියන මට්ටමට හොරන් පටලව ගන්න. ඒ තරම්ම අර කෙලස් ගොඩක හිටපු මිනිස්සයා තාසුචි වලක හිටපු මිනිස්සෙක්ගේම ඔළුව උසලා යන්තම් හුස්මක් ගන්න පුළුවන් මට්ටමට ආවා වගේ. නමුත් සරුවචන්සි කියන මේකට අපි ditta dhamma sukha viharane කියලා නමක් දෙනවා මිස සල්ලේකේ කියන නමක් දෙන්නේ නැහැ කියලා. හැබැයි මේක අවශ්‍යයි. සල්ලේකේ සඳහා මේක අවශ්‍යයි. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ විතක්කේ සහ ਵਿਚාරයේ තියෙන තද්ද බල මෙහෙවීම නිසා අර කෙලස් දෙපැත්තට කපාන අර සේරු පන්තික ඉස්සල්ලාම යන සේරා වගේ යා පුදුමාකාර කැපීමක් කපාගෙන යන්නේ. නැත්තම් බයිසිකල් පදින කට්ටියගේ පළවෙනියම ලීඩ් එක ගන්න එක නා මේ වායු ධාරාව කපාගෙන ඉදිරියට යනවා. මේක සිද්ධි වෙනකොට මේ ප්‍රථම ධානයේ සිද්ධි වෙනකොට මේක ටිකක් පැය දෙක වගේ ඉන්න පුළුවන් වෙනකොට යාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක අයියා වෙන්න හදන වෙලාවක් කියනවා. පැහිය වෙන්න හදන වෙලාවක් කියනවා. මුදුන වෙන්න හදන වෙලාවක් කියනවා. ගරු වෙන්න හදන වෙලාවෙ ඉල්ලල එයා ඉඳපු ගමන් පාරෙන් පිටපැත්තකට යොමු කරන දැන් යොමුනේ යන්න දෙන්නේ. එයා පාරෙන් පිටපැති වලට යන්න හදන මොකද්ද මට දැන් ධානයක් හම්බුණා කියලා මාන්න එන්න ඉඩ තියෙනවා. දැන් හරියයි කියලා මේක සල්ලේකේ කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එතකොට එයා ඒක මේ ඒ ඇති වෙච්ච මේ தත්ත්වේ මම හිතේක භාවනා කරන්නට කියලා දෙන්න උත්සාහ කරන්න හදනවා. එතෙන් ගිහිල්ලා කියන ඕගොල්ලෝ බලන්න කොච්චර භාවනා කරලා හම්බුන්නේ නැනේ බලන්නකො අපි එහෙම නැහැනේ අපි ළඟ බඩු ෂුවර් එන්න මයි ළඟට මං කියලා දෙන්නම් කියලා ඔන්න පටන් ගන්නවා ටියුෂන් පන්ති දාන්න. ඉතින් ඒ ඒ ඔක්කොම තරාර හරි පාරට යොමුකරනද ගිය විතක්කෙම තමයි ඒ ටික කරන්නේ. මොකද විතක්කේ නිතරම කුසලියම පවතිනවා කියලා කුසවිලක්කම කියලා එකක් නැහැ. මිච්ඡා විතක්ක වෙන්න ඉඩ තියෙනවා. එතකොට යෝගාවචර තේනවාට ඇති කරගත්ත එකලස මේ විතක්කේට තෝන්ලනුව දුන්නොත් ਵਿචාරයට තෝන්ලනුව දුන්නොත් උන් අස්සය වෙන තැනකට යොමු කරනවා. ඒක නිසා සිද්ධ වෙනවා අකමැත්තෙන් නමුත් අර මෙතෙන් එන්න උදව් කරා වූ මේ විතක්ක ਵਿਚාර දෙක නැති පීති සුඛ එකක් ගතා පමණක් ඇති ඊගාව ධානයට යන්න එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර දෙකේ සීමාකාරී සාධක තේරෙන පටන් ගන්නවා එයාට පුළුවන් ගොඩාක් කෙලස් තියෙන තැනක පාර අරන් දෙන්න. හැබැයි කෙලස් නැති තැනක ඉන්නකොට එයා ආපහු කෙලස් වලට අදින ගතියක් තියෙනවා. ගුරුසු ගතියක් තියෙනවා. ඉතින් එතෙන්දී එකනා අර විතක්කේ ਵਿਚාරය ආදි වශයෙන් එක එකක තියෙන කෘත්‍ය හරියට තේරුම් ගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ විතක්ක ਵਿਚාර කලබලයේදී උදව් කරාට කලබල නැති වෙලා වෙනකොට එයා කලබලයක් කරනවා. ඒක මේ මුළු ජීවිතේ පුරාම තියෙන එකක්. ඕන කෙනෙකුට ලංකාවේ දේශපාලනය ගත්තොත් රජයක් පිහිටවන්න තග්ස්ලා නැතුව බෑ. හැම පක්ෂයක්ම ඒක පාවිච්චි කරලා තමයි පක්ෂක් ගහයි කටේ තියාගෙන හතුරුන ආශ්‍රය කරලා. රජය ඉල්ලුව දිනාගත්තට පස්සේ ඒ මේ හිතුවක්කාරය ඇවිල්ලා ඉල්ලී මිල්ලනවා. වා දෙන්නම් කියලා කිව්වා දීපං කියලා. ඉතින් රජය ගත්තට පස්සේ පොලිස් බලයේ තියෙනවා, හමුදා බලයේ තියෙනවා මෙච්චරයි දෙන්නේ. මේ වැඩි වුණොත් නුඹ හිරේ දාන්න. නිසා හැම වෙලාවෙදීම ඒ Tamanට උදව් කරපගෙන හිරේ තියාගෙන හිටිය නැත්නම් වැඩිකල් ආණ්ඩු කරන්න බෑ. ඒක තමයි දේශපාලනේ කියන්නේ. ඕගොල්ලන්ට කවදාවත් දේශපාලනේ කරන්න බෑ. මුලින් දැනම විතක්ක ਵਿਚාර දෙකර උඩ තියලා සම්මාන දිදී ඉන්න කියලා නෑ. එතනින්ම පෙකන වෙලෙම කපන්න. මේකට යෝනිසමනසිකාරය කියන මේ Tamanට උදව් කරපු කෙනා උදව් ඉවරනාට පස්සේ අතහරින්න බැරි නම් දැන් මම යන ගියාට පස්සේ හලහකොන් එක්ක යන්න ගියොත් එමේ හේ මල වාතයක් ඒ මම යා නතර කරලා යන්නේ මගට එනකොට ගන්නවා මනස වැඩේට ගත්තා ඊට පස්සේ ටටා කියනකොට අපිට ශෝකයක් පරිදේවයක් දෝමනස්සය මොකක්වත්ම නැහැ ඒ කෘත්‍යය කරුවා ඉවරයි ඔයගොල්ලෝ කියාවි අයියෝ මෙච්චර උදව් කරපු මනුස්සයා එහෙම කරන්න හොඳ නෑ. එයා සාක්කුවේ දාගෙන හරියන්නේ නෑ. ඕගොල්ලෝ පවුල් වලට බැඳිලා තියෙන ඕගොල්ලෝගේ දෙමාපියන්ගේ ප්‍රකාශයෙන් කළ යුතුයකම් ඉක්මවල දරුවන්ගේ ඇඟිලි ගහන්න යන නිසා. ඒතුත් දරුවන්ට ඕගොල්ලෝ මාරය වෙනවා. තමන්ගේ ජීවිතවලට මට්ටමක් තියෙන ඇඟිලි ගහසිය යුතු. ඒක අපි දන්නේ අපි පුංචි කාලේ ගැන හිතන. නිසා එතන ගියාට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක අහලන්න බැරි නිසා හුඟ දෙනකොට ඒ ditthදම සුඛ විහරණයත් ඉදිරියට ය아가න්න බැරි වෙනවා. එතකොට විවේකජම් පීති සුඛං කියන විවේකයෙන් යුත් ප්‍රීති සුඛේ නැති වෙනවා. අර පළවෙනි ධ්‍යානෙ ලබා ගන්නට උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක නිතරම හිතුවක්කාරකම් කරනවා. නිතරම ඔලොමල වැඩ කරන විශේෂයෙන් හිතන්න පැය පැය කමාරතර ගියාට පස්සේ මේ පැය කමාරේ අවසාන කාලය වෙනකොට Taman ඉන්නේ ධ්‍යානයකද නැද්ද කියන මට්ටමට කාමච්ඡන්දෙ එන්න පටන් ගන්නවා. ව්‍යාපාදෙ එන්න පටන් ගන්නවා. සමහරට අදිෂ්ඨාන කරලා තියෙන පැයකමාරකට. මොකද පැය විනාඩි 20 යනකොට හිත සාමාන්‍ය හිතක් වඩටපත් වෙනවා. ඒතර යෝගාවචරයට හිතා ගන්න බෑ මේක ධ්‍යාන හිතේද ඉන්නේ තාම. නැත්නම් ධ්‍යාන මල පැනලද කියලා. එතකොට තේරෙනවා මේ මේ විදිහට හිතුවක්කාරකම් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඒකට උත්තරේ තමයි හොඳට ඒක අත්දකලා නිකන් ආවට ගියාට නෙවෙයි. අත්දකලා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකක් ගත නැති ප්‍රණීත ධානාංගයන් පමණක් සමන්විත වූ ද්විතිය ධානයට හිත වදීවා කිය. එයා විතක් ਵਿਚාර දෙක සීවෙන් පහ කරනවා. පහ කෙරුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර මේ කියනවනම් හරියට ට්‍රැෆික් ජෑම් එකේ හිටපු කෙනෙක්. දැන් ට්‍රැෆික් නැති පාර හම්බුණා වගේ යන්න පටන් ගන්නවා. අර වගේ එහෙම්ෙන් දාගෙන හෝන් ගහගෙන ලංකාවේ නටන නැටි ලකුණ පාර හම්බුණා වගේ. එතකොට මේ ප්‍රීතිය නැත්තම් ප්‍රිනායන ගතිය දික්කටම එන්න පටන්. එතකොටත් හිතනවලු බුදුරජාණන් සඳහන් කරනවා මම දැන් කෙලස් කපනවා. මම දැන් ඉන්නේ මේ සල්ලේකෙහි කියලා. එමෙ හිතෙනවා. මොකද අර බාධා තිබුණව අයින් කරන්නේ බාධා වයින් කරන්න ආපු මේ ත්‍රස්තවාදීව කලබලකාරීත් නැහැ. පාර ඉඩ ලැබිලා ගමනේ යන්න පටන් අරගනවා. ආ මේ විදිහට යනකොට යාර තේරෙන පටන් අර ගන්නවලු. දැන් නම් කෙලස් කැපෙනවා. නමුත් බුදුරජාණන් සඳහන් කරනවා මේකත් අරියස්ස විනේ ditta dhamma sukha virne කියන මිසක්ක කෙලස් කැපීම කියන්නේ සල්ලේකේ කියන්නේ ඊට පස්සේ ටික වේලාවක් යනකොට අර ප්‍රීතියට නතු වීම නිසා එහෙම නැත්නම් අර විවේකජම් පීති සුඛං කියලා කියන්නේ ඇහෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි මේක. රූපෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි. කනෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි. ශබ්දහල් ලබන ප්‍රීතියක් නෙවෙයි. දිවෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි. රසකෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි. නහයෙන් ලබන ප්‍රීතියක් නෙවෙයි. සුවඳකින් ලබන ප්‍රීතියක් නෙවෙයි. කයෙන් ලැබෙන ප්‍රීතියක් නෙමෙයි, පහසෙන් ලැබෙන ප්‍රීතියක් නෙමෙයි. හිතෙන් ලැබෙන එකුත් නෙමෙයි, කල්පනා කරලා ගන්න එකුත් නෙමෙයි. ඉඳුරන් පහෙම වෙන් වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් වෙන් වෙච්ච නිර්ාමිෂ ප්‍රීතිය. ඒ නිර්ාමිෂ ප්‍රීතිය මනුෂ්‍ය ජීවිතේ ලැබුවේ නැත්තම් මනුස්සයෙකුට විතරයි ඒක ලබන්න පුළුවන්. තිරිසනුට ලබන්න බෑ, යාකෙකුට, ප්‍රේතෙකුට ලබන්න බෑ. ඒක ලැබුවේ නැත්තම් ඒක අපරාධී නාස් මනස ජීවිත නාස්ති කිරීමක් වගේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ හැකියාව තිබුණාට ඒක සාක්ෂාත් කරලා නැහැ. සාක්ෂාත් කෙරුවට පස්සේ සතුටක් ඇති වෙන එකත් ඒ වගේම සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රීතිය පස්සේ ඒකේ ටිකක් වෙලා ඉන්නකොට ඒකත් සමහර විටක මෙහෙමම කියන්නත් පුළුවන් ඒක ටිකක් පටල වෙන සුළු වෙයි. මේ ප්‍රීතියයි ලිංගික ප්‍රීතියයි අතර පොඩි සම්බන්ධකමක් තියෙනවා වගේ හැඟුම් ලිංගික හැඟුම් උද්දීපනය වෙනවා වගේ ඉක්ුත් වෙනවා. මේක ලැබෙන්නේ නිර්ආමෂ ප්‍රීතියක්. මේක ලැබෙන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද ප්‍රීතියක්. නමුත් අපේ හිත මෙතෙක්කල් දන්නේ ඒ කාම ප්‍රීතිය විතරමනේ. ඒ නිසා මේ ප්‍රීතිය යම් වෙලාවක සීතිය සීලයෙන් තමයි මේ සද්ධාගෙන් තොර වෙච්ච ගමන් අර තමයි මෙතෙක් විඳපු කාම ප්‍රීතිත් එක්ක එකතු වෙලා වල් වල්වදින්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ආයස්සරයක් අර කාමච්ඡන්ද ව්‍යාපාද ආදී අනිකුත් නීවරණ නැත්තම් අඩු ගන්න විතක්ක ਵਿਚාර දෙක ගෙන්නලා දෙනවා. වෙන වෙන තැන් වලට යොමු කරවන්න හිත තියෙනවා. ඒක හරීම අමාරුයි. ඒක තේරුම් කරගන්න. ඒක නිසා තරුණ තරුණිය භාවනා කරනකොට එයාට මේ නිරාමිත ප්‍රීතිය ආවට පස්සේ ඒක පටලවලා තේරුම් අරගෙන ඒක වල්වදින අවස්ථාවක් ආවට පස්සේ හුඟක් වෙලාවට වෙන්නේ ඒක ප්‍රකාශ කරන්නේ නැතුව හිර කරගෙන ඉන්නවා. හිර කරන්න ගියාට පස්සේ ඒක අවාසියට හිරිනවා. කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. කමඨාන සුද්ධ වුණොත් තේරුම් ගන්නවා අපේ මේ හිත මෙතෙක් දැනගෙන තියෙන කාමසුඛේ විතරයි. මෙහෙම නිර්ආමිෂ සුඛයක් අපිට උරුමයි පුළුවන් කියන එක දන්නේ. ඒ නිසා ගියාට පස්සේ මුල් මුල් වෙලාවේදී නැති වුණාට පහුවෙනකොට ඒක හරහා ඒ විවිධ මත විවිධ විදිහට අර්ථකථන එන්න ඉඩ තියෙනවා. එතෙන්දී යෝගාවචරය දෙනවා මේ ප්‍රීතියත් එක්ක අර අර විතක්කයත් එක්ක වගේම යන්න බෑ කියලා. ඒ ප්‍රීතියත් නැති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙට යනවා. ඒක තමයි අපිට ප්‍රතිපදා දීලා තියෙන උත්තරේ. ඒක බුදුහාමර පහළ වෙන්නත් ඉස්සලා තිබිච්ච එකක්. ඊට පස්සේ යාට සුඛ ඒකග්ගතා සහිත අන්තිමට මේ සුඛයත් නැත්නම් ලැබෙන ඒ සුඛයත් නිර්ආමිෂෝ ලැබෙන ඒ සුඛයත් ඒ කෙනාට ඇබ්බැහියට යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒක අපි මෙතෙක් කල ජීවිතේ කවදාකවත් ඉඳපො නැති. එහෙම නැතුව කියනවා නම් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා විඳින්න තියෙන සුඛය මෙහෙදි හම්බ වෙනවා. එතකොට ඒකට සමහරලාට ඇබ්බැහියක් එනවා. ඒකට හිතනවා ඒකත් නැති උපේක්ෂා සහිත ඒක තමයි අපි ඔය උපේක්ඛා ඒකග්ගතා සහිත චතුර්ථ ධානය කියලා මේ පොතේ මේකම කියවන්නේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා. මෙතෙන් එනකොට ඔය කියන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා මේ උඟාක් උදව් කරපු චෛතසික හතරක්ම හලනවා. හරියට Saturn 5 rocket එක අඳට යනකොට එක එක rocket එක පුච්ච පුච්ච බිම දානවා වගේ. ඒ පුච්චන් නැතුව අන්තිමට හඳට යන්නේ ෂටල් එක විතරයි. ඒ යට තියෙන මේ රොකට් වල මුළු ගමනේ ඉන්ධන වලින් 180කට වැඩිය තියෙන සේරම පිච්චෙනවා සාමාන්‍ය කක්ෂයෙන් පනනකොට. ඊට පස්සේ යන්නේ ගුරුත්වාකර්ෂණය නැත්තනකට. ඒ වගේ හිතත් වදිනවා හිස් තැනකට. ඊට පස්සේ අර කාමයට අදින ගතිය නැහැ. හැබැයි එතකොට එතෙන්ට එන්න උදව් කරපු අර රොකට්ස් ඔක්කොම ඉවරයි. ඒ නිසායි හරි ඇට්ලන්ටික් සාගරෙ උඩින් යන්නේ පිච්ච පිච්ච වැටෙන්න ඕනේ. ගොඩබිමකට වැටුනොත් ඒක උල්කාපාත වගේ වෙනවා. අන්නේ වැටෙන වැටිල්ලේදී යෝගාවචරයා කොච්චරක් වෙනසක් ලබනවද කියනවනම් ආස්වාද ප්‍රසවාසයේ දැනෙන්නේ නැති මට්ටමට යනකම් බහිනවා. ගොරෝසු ආනපානෙ සියුම් වෙලා සියුම් ආනපානෙ අතිසූක්ෂම වෙලා මට දැන් හුස්මක් තියෙනවද නැද්ද කියන මට්ටමට යනකම් තමන් ගත්ත අරමුණ එහෙම නැත්නම් මේ කාම ලෝකේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අඩේට ගත්ත මේ රූප ආරම්මණය කොච්චරක් සිද්ධි වෙනවද කියනවනම් චතුත් අධ්‍යාහණයට යනකොට දැනෙන්නේ නැති මට්ටමට යනවා. ඒ නමුත් යෝගාවචරයට ආපු පාර මතක නම් ආපු පාරේ ඉතිහාසය මතක නම් යාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ආපු පාරේ තැන් තැන් වල අසත්‍ය තියෙනවනම් එක දිගට හොඳට පිළිවෙලට භාවනා නැති වුණොත් එහෙම අර හුස්ම නැතිකම කරදරයක් කරගන්න හොඟ දෙන්නේ. එයා හිතනවා මේ ආනාපාන සතියෙමයි නිවන තියෙන නිසා දැන් ආනාපානේ නැතුව කොහොමද නිවන් දකින්නේ? දැන් ආනාපානේ භාවනාවට ගත්ත අරමුණ නැති වෙලයි කියනවා. ඉතින් ඒ නිසා ඉතින්දී යෝගාවචරයට සිද්ධ වෙනවා දැනගන්න. මේ ආනාපානය ගොරෝසු වෙලාවේ ගොරෝසු කෙලස් තියෙනවා. ආනාපානේ සිවුම් වෙනකොට කෙලස් සිවුම් වෙනවා. ආනාපානි ඊටාම සූක්ෂම වෙනකොට ඒ කෙලස් අඩුවීමක් මෙතන වෙන්නේ මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. එයාට කමට අනුසුද්ධ කළ දෙන්න ඕන. ආයසරයක් හිත ගැස්සුනොත් වෙන්නේ ආය ගොරෝසු ආනපනිය. ගොරෝසු ආනපනිය කියන්නේ ගොරෝසු කෙලෙසයක්. මධ්‍යස්ථ ආනපනිය කියන්නේ මධ්‍යස්ථ කෙලෙසයක්. සියුම් ආනපනිය සියුම් කෙලෙසයක් කොටින්ම තේරුම් ගන්න ඕන ආනපනිය කියන්නේ කෙලෙසයක්. අනික් කෙලෙස් අයින් කරන්න අඩේට ගන්නවා මිසක්කා ආනාපානේ සුද්ධවන්තයෙක්වත් ආනාපානේ කියලා කියන්නේ පිවිතුරු පිරිසුද්ධයක්වත් නෙවෙයි. නමුත් ලස්සන්ට ඒක බුද්ධජනනාචෝය චුල්ල ශුන්්‍යතාදී සූත්‍රවල පේනවා විශාල ලෝකයක් අසහනතා ලෝකයක් දරත පරිලාහ අයින් කරන්න නම් කියන්නේ මේ ලෝකයට සම්බන්ධ අපි ළඟ හිතේ අතෝරක් නැතුව නින්දදීවත් ස්පාසුවක් නොදී පෙළෙන මේ කෙලෙස් පරිලාහේ දරතේ නැති කරන්න රූපයක් සමාදන් වෙන්න කියන. ඒ රූපේ ප්‍රත්‍යක්ෂ කලහක්ක් වෙන්න ඕන උදාසීන එකක් වෙන්න ඕන. ඒක නිසා අපි ආනාපානය සම්බන්ධ කරගන්නේ ආනාපානයේ නිවන නිසා නෙවෙයි. ආනාපානයේ පවිත්‍ර දෙයක් නිසා නෙවෙයි. අර මහා කෙලස්කන්ධ අයින් කරන්න අඩේට ගන්න. හැබැයි ඒක දිගා භාවනා කරගෙන ඉනකොට ඒකත් ගෙවෙන බව බුදුහාමුදුරුවෝ දන්නවා යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචරය හිතන්නේ එන්නේ එන්නේ ආනාපානෙත් වැඩෙන්න ඕනේ. ඒක නිසා අටුවාචාරින් වහන්සලා සඳහන් කරනවා. අනිකුත් සියලුම කර්මස්ථාන භාවනා කරන්න කරන්න වැඩෙනවා. ආනාපාන කර්මස්ථානයේ විතරක් ඉදිරියට යන්න යන්න ගෙවෙනවා. ඒ නිසා ආනාපානෙ තියෙන සුවිශේෂත්වයක්. ඒක හරියට මේ බෙල් එකක් ගැහුවා වගේ. ගැහුවට පස්සේ හයියෙන් ශබ්ද වෙනවා. ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ කිංකිණි නාද නම නගමි රැව්පිලි රැව් දෙමි එන්නේ එන්නේ එන්නේ වෙනවා. කාටද පුළුවන් වෙන්නේ ගෙවෙන කම්ම බලන්නේ. ගෙවෙන කම් බලන්නේදීම රූප කර්මස්ථානයේ ගවන් කිරීමක් කියලා තමයි කියන්නේ. නැත්නම් ඒකට සමත ප්‍රමේයට කියන්නේ සමත රූප ධ්‍යාන 1 2 3 4 ක්‍රමයට යන්න ඕන. එතකොට වෙන්නේ මොකද්ද? භාවනාව තියෙනවා නැත්නම් සතිය තියෙනවා. හැප්පෙන දේවල් වල අඩුවක් එහෙම නැත්නම් ඝර්ෂණයේ අඩුවක් කෙලෙස් අඩුවතියකුත් තේරෙනවා. හැබැයි දැන් කොහෙද සතිය හිටලා තියෙන්නේ කියන එක යෝගාචරයට අල්ලන්න බෑ. දැන් මෙතෙක්කල් සතිය පිහිටවල තිබුණ අපි ආරුණේ. ආසල් පසාසේ දැන් මේක ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා දැන් රූපෙක නෙවෙයි අර හිත තියෙන්නේ අරූපෙක. එහෙම නැත්නම් රූපේ නැති තැනක මේක දන්නේ නැති යෝගාවචරයක් හිටු නැත්නම් අපපටිපත්ති යෝගා අවිද්‍යාව ආවොත් එයා හයියෙන් හුස්ම ගන්න යනවා ආචරය. එහෙම නැත්නම් ඇස් දෙක ඇරලා බය වෙනවා. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. මේ රූප කර්මස්ථානේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේක ප්‍රතිපදාවේ දියුණුවක් බව දන්නේ නැත්නම් කෙලෙස් අඩුවීමක් බව දන්නේ නැත්නම් ඒක නා හයියෙන් හුස්ම ගන්න පෙළඹෙන්නේ දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩි කියන ප්‍රතිපදාව නිසා. මොකද ඒ කතාව මෙතෙන්දි අල්ලන්නේ නැහැ. මෙතෙන්දි ගෙවෙන්නම අරින්න වෙනවා. ගෙවෙන්න අරින්නේ පළවෙනි සැරේ නෙවෙයි. කමටහන් සුද්ධ වෙලා සුද්ධ වෙලා. ගොරෝසු ආනාපානට වැඩි සියුම් එක හොඳයි, කෙලස් අඩුයි. සියුම් එකට අතිසියුම් එක හොඳයි, කෙලස් අඩුයි කියලා කරගෙන කරගෙන කරගෙන යන්න ගියාට පස්සේ තමයි යෝගාචර දෙනවා සතියට පුළුවන් රූපාරම්මණයක් නැතුව ඉන්න. ඒක හරියට කියනවා නම් මේ පොළොදි කියන ආසයන්තරාව පොළොවේහි සමබර භාවය අරගෙන යම් තැනකදී වාතයට නැග්ගට පස්සේ සමබර භාවයක් තියෙන. ඒකට ඒරෝඩයිනමික්ස් කියලා කියනවා. ඒ හිතන්නවත් බෑ. ඔය සාමාන්‍යයෙන් 5 star plane එකක් කිලෝ ලක්ෂයක් බරයි. ඒකක් මේ පොළොව දිගේ ගිහිල්ලා උඩට ගියාට පස්සේ කිලෝ 2 ලක්ෂයක් මං හිතන්නේ. උඩට ගියාට පස්සේ දැන් මොකේද බර අල්ලලා තියෙන්නේ? මොකේද මේක දරන්නේ? ඒරොඩයිනමික්ස්. ඉතින් ඒක කවුරක්වත් හිතන්නේ නැහැ මේ මේ යම් වේගයකට ඇවිල්ලා යම් තට්ටේ හැඩයක් ගත්තට පස්සේ මේ තරල එක බර දරන්න පුළුවන් කියලා. අන්න වගේ තමයි මේ රූප කර්මස්ථාන නැත්නම් රූප ලෝකයට ආශා කරන එකන. එයා මේ රූප ගොඩ කරගන්නේ අපි එකතු කරගන්නේ වස්තුව කියලා, අලියැත්තු කියලා, හරකබාන කියලා, රත්තරන් කියලා, මිනිමුතු කියලා, දවා දරුවන් කියලා. අපි ඒක මත තමයි මේ කුඤ්ඤ ගහගෙන ඉන්නේ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න අපි පොහසත් කියලා හිතනවා. මේ මරණ වෙලාවේදී පොහසත් එක්කනට ගොඩක් අතාරින්න වෙනවා. ගොඩක් අල්ලගන්න ඉන්නේ. නමුත් මේ භාවනාදි කරන්නේ ඒ වගේ නියෝජනයක් කරගන්න. ඒ ඔක්කොගෙම නියෝජනයක් වශයෙන් රූප කර්මතානේ ආනපානේ ගන්න. ආනපානට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඒක රත්තරන් වගේ මිනිමුතු වගේ අහුවෙන්නේ නැහැ ඇත්ත. මත ඒකත් රූප ධර්මයක්. ඒ ගිවන් කරාට පස්සේ මේක සමතුලිත භාවයක් තියන්න පුළුවන් කියන එකකට විතරයි. manussත්වයේ බුද්ධි විඳලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වස්තු රැස් කිරීමේයි නැත්නම් මේ වස්තුවට ආසා කිරීමේයි මේ ක්‍රියාව විතරයි දන්නේ. ඒක ඉතින් ගෙවලයන්ගේ හැටි. ගෙවලයන්ගේ වැඩේම ඒ ඒ මැරුණට පස්සේ ගෙවල වෙනවා කියලා කියන්නේ. ගෙගින් බෝ වෙනවා කියලා කියන්නේ. ඒ වස්තුවටම පයින් ගැහුවත් ගෙම්බ ගේ දිහාට හැල්ලන වැටෙන්නේ. දැකලා තියෙනවද? ගෙඹුට පයින් ගහන්න බෑනු හැරෙන්නේ ගේ දිහාට බලන්න. ඌ කියනවා ඕකේ නෙමෙයි ඕකේ තියෙනවා මගේ. ඌගොල්ලෝ තම තමයි ගියාට පස්සේ. ගෙදර ඉන්න කට්ටිය මොකද කරන්නේ? කට්ටරිය ගෙනල්ලා දාලා අරකා බෝතලයකට දාලා වහලා මොහුදු හතකට එහා පැත්තේ ගිහලා දානවා එන්න බැරි වෙන. දැන් ඉන්නකන් තමයි ඔය ගෙදර යනකොට බලන්න ඉන්නේ කට්ටිය. මැරිලා හැම එන්නකො නිකමටවත් ගෙදර දිහා පැත්තේ අපේ අම්මේ මාතරෙන් ගෙන්නන්නේ කට්ටඩියෝ. මේ මල පෙරේතෙක් ඇවිල්ලා ඉන්නේ. උන් දන්නවා ඔය එන්නේ අර අර ඉහඳ තිය ඉහඳට එන්නේ කියලා මේ ගෙදර මැරිච්ච නැති උන් දන්නවා අර හම්බ කරපු දේට තමයි එන්නේ කියලා. ඒ හොඳම වැඩේ තමයි කට්ටඩිය ගනලා අයින් කරගන්නේ. දැන් මෙතනදී වෙන්නේ ජීවත් වෙද්දිම පොඩ්ඩකට අයින් කරලා බලනවා ජොලි වැඩි. අරමුණක් නැතුව සතිය පිහිටලා තියෙනවා. ඒකට යෝගාවචර තියෙනවා මේ රූපය යම් ප්‍රමාණයකට අපිට පාදම දෙනවා පදස්තිය දුන්නට මේකෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. එතකොට අපේ මනස ගොඩාක්ම සූක්ෂම තැනකට ගිහිල්ලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ. ඇහැ කන දිව නාසය කියන එකෙන් සමුගෙන තියෙන්නේ. ඕන වෙලාවක දෙන්න යන්න පුළුවන්. නමුත් දැන් සමුගන තියෙන එකට කියනවා කාමයේ ඉන්න තාක්කල් මේ ශරීරයට බුදුරජාණන් වහන්සේ දෙන නම ඕලාරික අත්තපටිලාභේ රූපී කබලින්කාර ආහාර බක්කෝ මේක රූපී කැබලිකන කන ආහාර කන දෙයක් තමයි මේ ඕලාරික අත්තපටිලාභ. ඒකත් තමයි පටිලාභය. manussත්ත්ව පටිලාභය. ඒක ලොකු ලාභයක්. ඉතින් ඒක අපි ගන්නවා අඩේට. කොහේ ගියත් හිත කයට ගන්නවා. ඉරියව්වට ගන්නවා. ඉරියව්වට ගත්තාම සතිය පිහිටියා කියලා අපි මේ කයට ප්‍රේම කරනවා. කයට මෛත්‍රී කරනවා. කය සෞඛ්‍ය සම්පන්න ආත්මයක් විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ රූපෝලි කය කියන්නේ හතරමහා ධාතුන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව ගත්තයි කියලා කියන්නේ. ඒ කය නියෝජනය කරන වායෝ ධාතුවනේ ඒක සම්පූර්ණයෙන්ම ගිවන්. කය වායෝ පොට්ටබ්බ ධාතුවේ ඉන්න වෙලාවක් තියෙනවා පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි හතර ධ්‍යාන. ඒකට කියනවා රූපී අත්පටිලාභය කියලා. ඒ කියන්නේ රූප ලෝකයේ හිත තියෙන. ඒක සබ්බංග පච්චංග සමන්නාගී රූපී කියලා කතන් කරනවා අර අර කයෙහි නෙගටිව් එක වගේ හැඟීමක් තියෙනවා. උතේක හේවණැල්ල වගේ හැඟීමක් තියෙනවා. සියලු අංගපතංග සහිතයි. හැබැයි රූපී අත්පටලා කාම භෝගී නෑ. ඒක තමයි අපි ඔය මේ රූප ධාන පෙළේ පෙළ ගෑන්නේ. ඊට පස්සේ රූපේ ගෙවුනට පස්සේ එයා යනවා අරූපී අත්පටිලාභයකට ඒක සංඥාමයෝ. තන්නේ කර සංඥාතෝගයක් විතරයි තියෙන්නේ එතන. එතන මොනවත් නැහැ. රූපිට නැහැ. සබ්බංග පච්චංග සමන්නාගිත් නැහැ. අරූපී මට්ටමට ගියාට පස්සේ පේනවා ඒකට බිත්ති හරහා යන්න පුළුවන්. ඇතුළත පිටත කියලා සීමාවක් මොකුත් නැහැ. සාමාන්‍ය නිකන් බලාකුලක් වගේ ඉන්න පුළුවන්. අසීමිත අවකාශයක් තියෙනවා. සීමාවල් මුකුත් නැහැ. හැප්පෙන්න දෙයක් නැහැ. ඉන්නේ අන්තිමට යනකොට තමයි ඔය ආනපන ගෙවෙන මට්ටම එන්නේ. ඉතින් ඒක තවත් මේ අත්පටිලාභයක්. ඉතින් කතා කරනකොට පුට්ටපාද සූත්‍රයේ ඒ හත්ති සාරිපුත්ත කියනවා ස්වාමීන් වහන්සේ යම් වෙලාවක අපි මේ ඕලාරික අත්පටිලාභයේ සමවැදිලා ගත කරනවා නම් ඒකත් එක්ක ලව් කරනවා නම් ප්‍රේම කරනවා නම් අපිට කවදාකවත් රූපී අත්පත්ලාභයට යන්න බෑ. අරූපී අත්පත්ලාභයට යන්න බෑ. මේකට බැඳෙනවා කියන්නේ අර දෙක හිතිම ප්‍රතික්ෂේප වෙලා. යම් වෙලාවක අපි රූපී අත්පත්ලාභයට ගියා නම් දැන් රූප ධානයට ගියා නම් අපිට එතකොට කෝලාරික අත්පත්ලාභයට යන්න බෑ. ගිය ගමන් ධානය කැඩෙනවා. අරූපී අත්පත්ලාභයට යන්නත් බෑ. මොකද අර අරමුණ අල්ලගෙනම ඉන්න ඕන. තාම අරමුණේ මුල බහගෙන තියෙනවා. යම් වෙලාවකට අරූපී අත්පටලාභයකට ගියා නම් ආය කාමත්පටලාභය ගැන ඕලාරිකත්පටලාභය ගැන හිතපු ගමන් ඒක කැඩලා යනවා. ඒ වගේම අරමුණට හිත යන්න හිතුවොත් ආනපාන අරමුණට ඒ අරූපී පද කැඩලා යනවා. ඉතින් නිසා මේ අරූපී අත්පටලාභය කියන එක අහලා තියෙනවනම් ප්‍රතිපදාවේ තවත් දියුණුවක් කියලා දන්නවනම් කෙලෙස් තව අඩු තත්ත්වයක් කියලා දන්නවනම් එයාට පුළුවන් ඒක ජයග්‍රහණයක් විදිහට සලකන්න. එතකොට රූපී ලෝකේ ඉක්මවලා අරූපී ලෝකයට යන කතාව තමයි මේ සූත්‍ර කියනකොට තේරෙන්නේ. එතකොට ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කිනකොට හිතෙනවලු මේකනම් සල්ලේකයක් වෙන්න ඇති කියලා. මේකනම් කෙලෙස් ඒ කියන්නේ කෙලෙස් ලියා දැමීමක් සිඳලීමක් කියලා. නමුත් මම කියන්නේ නැහැ නැත්නම් ආර්ය විනය ගැන කියලා සාන්ත විහරණය කියලා එකට කියනවා. ඒ තාමත්ම සන්ත විහාර සන්තායේතේ විහාරා විරිස්ථාමීති උච්චති. සාන්ත විහරණයක් තියෙනවා. මොකද යාට ඊට පස්සේ මේ මේ කෑම වලට ඇඳුම් ඉඳුම් හිටු වලට ස්ථාන වලට බේත් පිළිකර සඳහා රණ්ඩුවක් නැහැ. වෝක් ඕවර් එකක් හම්බ වෙනවා. කිසියම් කෙනෙක් එක්ක රණ්ඩු කරන්න දෙයක් නැහැ. මොකද ඒ ලෝකෙට කවුරු යන්නේ ඒක නිකන් නිතරම ජයක්. ඒක ඕනම කෙනෙකුට විවෘතයි. නමුත් අපි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඔක්කොම තියෙන්නේ මේ කාම ලෝකේ. මේ මේ ඕලාරික අත්පටිලාභේ. ඒක අල්ලගෙන මැරිගෙන ඒකේ ගිලීගෙන අනිත් අයට වැඩිය ඉස්සරහින් ඉන්න දඟලට දැගලිල්ල. අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් කියනවා අසුචි පනෝ අසුචි වලකට ගිහලා ලොකු අසුචි කෑල්ලක් ගන්න කරන රණ්ඩුවක් වගේ කියලා. හම්බුනට පස්සේ උද්දම්මන්ලලු හේ හේ මට හම්බුණා ලොකු කෑල්ලක් කියලා. ඔය බලානිනකොට කියනවා මොකටද මේ නටන්නේ කියලා. ඊට පස්සේ රූපී අත්පටලාපෙට ගියාට පස්සේ තාමත් ආනාපානය පිළිබඳ මොකද්දෝ පෙකිනි වෙලක් තියෙනවා. අරූපියත් පටලාපෙට ගියාට පස්සේ සතිය රූපයක් නැතුව පවත්තන හැටි. එහෙම නැත්නම් උඩට උසපු ආහ්‍යන්තරාව අජටාවකාසේ ආණයක් වෙලා ගුරුත්වාකර්ෂණ නැති ශේෂ්ත්‍රයට යනවා. දැන් ඇමරිකාව හදලා තියෙන එක වරින් වර ගිහිල්ලා එනවා මේ මට මතක නැහැ ඒකට නම මොකක්ද කියන්නේ කියලා. ආහ්‍යන්තරාවකගේ තමයි යන්නේ ගිහිල්ලා අජටාවකාශයට ගිහිල්ලා මොකද නෑ නෑ ඒක නමක් තියෙනවා වික්ටෝරියාද මොකද්ද කියලා නමක් තියෙනවා. ඒ ඒ ආපහු එන්න පුළුවන් එයාට. එතකොට එයා මේ ලෝකේ මේ භූමියේ බිම යනවා බලුවා වාතයේ තියෙන ගුරුත්වාකර්ෂණය තියෙන තැන යන්නත් පුළුවන් ගුරුත්වාකර්ෂණය නැත්නම් යන්න පුළුවන් ගිහිල්ලා එහෙ තියෙන ස්ටේෂන් එකට ගිහිල්ලා බඩු සප්ලයි කරලා ආපහු එනවා. එතෙන්දී ගුරුත්වාකර්ෂණයවත් වැඩ ගන්නෑ. එතෙන්දී මේ වාතයේ ත්‍රස්ට් එක දීලා නෙමෙයි යන්නේ. අවකාශයමයි යන්නේ. ආන්නේ මේ මනි දර්ශනයක් කියන්නේ ආන්නේ තෙන්න ගියාට පස්සේ තේනවලු මේක නම් වැඩේ හරි කියලා. මේක නම් දැන් කියන්නේ මොකක්වත්ම පේන දෙයක් නැති නිසා සල්ලේකයක් කියලා. නමුත් ඒක සල්ලේකේ නෙවෙයි. මේක චුල්ල ශුන්්‍යත සූත්‍රෙත් මෙතෙන් විස්තර කරනකොට ආනන්ද හැමදුර අහනවා ස්වාමීන් වහන්සේ ඔයි කියන මට්ටමට යනකොට අනිවන් දැකලාද කියලා. බුදුරජාණන් කියනවා සමහරෙක් නිවන් දකින්න ආනන්දෝතින්ද සමහරෙක් නිවන් දකින්නේ නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චරත් කරලා රූපෙත් ගිවන් කෙරුවට පස්සේ සමහරෙක් නිවන් දකින්න සමහරෙක් නිවන් නොදකින්නත් අවස්ථා මොකද්ද? ඒක බුදුන්ස කියනවා සමහරු මේ தත්ත්වෙට තණ්හා ඇති කරනවා. මේක මගේ කියා ගන්නවා. මේක මම කියා ගන්නවා. මේක මගේ ආත්මය කරගත්තොත් ඒත් නිවන නෑ. බොහෝම පුංචි ලේසක හිත හිටලා තියෙන්නේ යම් වෙලාවක එතෙන්ටත් ගිහිල්ලා මේකත් මම නෙවෙයි මේකත් මගේ නෙවෙයි මේකත් මගේ ආත්මය නෙවෙයි මේ කවුරු මේ වැඩේ ගියත් උතෙන්ට එනවා ඒක මම කරපු දෙයක් නෙවෙයි මේ හේතු කාරණු සම්පාදනය වෙනවනම් පසුවිම සකස් වෙනවනම් මම හුදු නිරීක්ෂකෙක් විතරයි මේක වෙන්න පුළුවන් කියන මේකත් උපේලා ඒකත් හරියටම විතක්ක ਵਿਚාර දෙක වගේ අතාරින්න පුළුවන් වෙනවා. අර රූප කර්මස්ථානයක පළවෙනි එකේ ඉඳලා දෙවෙනි දෙකට යනකොට රූප කර්මස්ථානේ යන්න උදව් කරපු ඒ වටිනා ධානාංග දෙක අතහරින්න තීන්දුව කරනවානේ. ඊට පස්සේ ප්‍රීතියත් අතහරිනවානේ සුඛයත් අතහරින ඒ වගේ අර අරූපී ධ්‍යාන වලට ගියාට පස්සේ ඒක හතරක නගින ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ ආකාර නේව සංඥානා සංඥා කියලා ඉතින් හතර එතෙන්ට ගියාට පස්සෙත් ඒකේ උපයුවෙත් මම නැත්නම් උපයපදී මගේ එහෙ නැත්නම් ඒක මගේ ආත්මය කරගන්න ගතියක් සමහරකට හිතෙනවා ඒ හිටියානම් එතනත් තාම කෙලස් කැපීම කියන එක එහෙම නැත්නම් නිවනකට යamak සිද්ධ වෙන්නේ හැබැයි මේක මෙතන ගිය කෙනාට ලේසි කියලා දෙන්න. මොකද එයා බැඳිලා ඉන්නේ දැන් කාම ලෝකෙට නෙවෙයි. එයා බැඳිලා ඉන්නේ රූප ලෝකෙට නෙවෙයි. හැබැයි බැඳීම නම් බැඳීමමයි. ඒක නිසා තමයි යාලාර කාලා මුද්‍රකරාම පුත්‍රලාට බුදුරජාණන් නිවන් දක්වන්න බැරි වුණේ. ඒ දෙන මෙව්වට බැඳිලා. මැරලා ගියාට පස්සෙත් ඒ ලෝක වලට යන්නේ. ඒකට ගියාට පස්සේ නැත්තම් ඒ මෙවැනි ධ්‍යාන මට්ටමක ඉඳලා නැති වුණාට පස්සේ නැත්නම් ඒකට ප්‍රේමයෙන් නැත් මැරුණොත් ඒ බ්‍රහ්ම ලෝක වලට යනවා. ඒ බ්‍රහ්ම ලෝක ඩී ෆ්‍රීසර් වගේ දාලා ලොක් කරාට පස්සේ එහෙම ෆ්‍රීස් වෙලා තියෙනවා. ආයේ එළියට ගන්න බෑ. ගත්තොත් කුණු වෙනවා. අපි දැන් එළවලු ටිකක් මස් ටිකක් එම ඩීප් ෆ්‍රීසර් දැම්මට පස්සේ ඒක ලොක් කරලම තියන්න එපා. ඒ වගේ තමයි ලොක් කරන. ඉතින් උඟ දෙනෙක් හරි බයයි භාවනා කරනකොට බැරි වෙලාවත් ඔතෙන්ට එහෙම ගිහිල්ලා ඩීප් ෆ්‍රීසරකට වැටෙයිද කියලා. වැටෙන්නේ පෙම් කරොත් තමයි. වැටුනොත් මේ මේ ලැබෙන දෙයට Tamange හදන දරුවට ප්‍රේම කරනවනේ. එතකොට නිබැඳීම එන්නේ. වෛශ්‍යාවන් කවදාකවත් දරුවන්ට ප්‍රේම කරන්නේ නැහැ. වෛශ්‍යාවට දරුවා මහා කරදරයක්. කෙල්ලෙක් නම් ඒ වැඩේටම තියාගන්නවා කොල්ලෙක් නම් විසිකොල දානවා. ඒක නිසා දරුවෙක් පිළිසඳ ගත්තාම මහේසිකාවක් කොහොමද සලකන්නේ වෛශ්‍යාවක් කොහොමද සලකන්නේ කියන සම්පූර්ණම දෙක. මහේසිකාට ලොකු ජයග්‍රහණය. මොකද රජුරවන්ට ලේ සම්බන්ධය ඇති වුණා. උපදින එක රජපැටියෙක්. වෛශ්‍යාවට බඩදරු වුණාට පස්සේ පිරිමි කැමති නැතිලු. මූණ නිකන් කැත වෙනවා. ලස්සන නැති වෙනවා කියන්නේ. ඒ නිසා ගබ්ස කරනවා. වගේ මං කියන්නේ වෛශ්‍යකම් කරන්න කියලා හෝ ගබ්ස කරන්න නෙවෙයි මම මේ කියන්නේ. මං කියන්නේ මේ නිදර්ශනයක්. මේවා ඉතින් කැමති වෙන්නේ නැති වෙන හොඟ දෙනෙක් මේව බන්නත කියයි කියලා කැමති වෙන්නේ නැහැ. නමුත් මේකෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ දරුවෙක් වැදුව පමණට ඒ ඔක්කොටම ප්‍රේම කරන්න ඕනයි කියලා. එහෙම ගන්නෑ. දැන් බැල්ලියෙක් පැටියෙන් කරපුවාම ඒ කරන එකත් ඕකම තමයි. මාතා යතා නියම් පුත්තන් කියලා අපි මේ මහා ලොකුවට මේ ගන්නවා නිදර්ශනය බුදුහන්. නමුත් බුදුහන් රීකේ මොකද්ද කියන්නේ? මාතා යතා නියම් පුත්තන් ආයුසා ඒක පුත්ත මනරකේ එවම්පි සබ්බ භූතේ. Tamange දරුවට විතරක් නෙවෙයි. මේ දරුවට කරන ප්‍රේමියෝගේ සියලු සත්ත්වයන්ට කරන්න පුළුවන් නම් ඔන්න බුදුහන් දෙන්නේ නිදර්ශනය. අපි හිතනවා නෑ නෑ මේ මගේ දරුවට කරන ප්‍රේමේ ඉන්නේ එන බැල්ලියොත් කරන්නේ. පූස්පට උත් කරන්නේ. ඒ නිදර්ශන යන දිගටම කරන්න. ඒ නිසා මේ මොන ධ්‍යාන මොන දේ ලැබුවත් ඒ හැම එකක් කෙරෙම මේ ඇති වෙන ප්‍රේමේ එන්නකොටම නේතමම නේසෝ අමසින මේසෝ වත්තා කියලා කොයි වෙලාවක හොරෝ යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් එතකොට නම් ඔන්න සල්ලේකේ වැඩ පටන් ගත්තා. මේ තරම් සියුම උපදින දෙයටත් ප්‍රේම වෙහින්න පුළුවන් ප්‍රේම නොවේවා කියලා දැන් ඇති වෙලා තියෙනවද කියලා හිතන්න අමාරුයි. මොකද මෙච්චර දඩමන්නේ ගෙදර යනකොට අඩු ගානේ දෙවෙනි ධානයවත් ගෙදර ගෙනියන්න පුළුවන් වුණොත් මේ සැරේ. නේද ගෙදර ඉපටියට මොකුත් නැහැ මට දෙක හරි තියෙනවා කියා ගන්නට නේ දඟලන්නේ. දෙක තියෙන කට්ටිය හිතනවා අරූප ධාන වලට ගියයි කියලා මට අපි භාවනා කරනකොට අපිට නේව සංඥා නා සංඥායතෙන්ටම ගියා කියා ගන්න පුළුවන් නම් ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒක වෙන්නේ මොකක්ද අර? ඒ ඇති කරගත්ත එක පිළිබඳ තෘෂ්ණාව නිසා භාවනාව ඊට ඉහළට ගිය කෙනාට ඒක නැති කරගත්ත ඇති කරගත්තේ නැති කෙනාට වැඩිය ලැජ්ජාවක් ඇති වෙන මේ මනසට මොකද උනේ මේ ඇති කරගත්ත දේ නිසා බන්ධනයක් ඇති කරගන්න හැටි ඒක සාමාන්‍ය භාවනා නොකරපේ කෙනාට තේරෙන්නේ නැහැ ඉන් ඉක්මනට උඩ ගිය කෙනාට තේරෙනවා මේ මනසයා ඒක නැත්තම් මේක අල්ලන ඉතින් එහෙම අල්ලා ගන්න නැතිවීම සඳහා එහෙම නැත්නම් එහෙම ප්‍රේමයක් ඇති නොවීම සඳහා දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා